භගවතු වරහතෝ ධම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදං දුක්ඛං නිරෝධං අරිය සත්‍යං කිමේ භික්ඛවේ කුම්භී අනනුස්සුතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ආලෝ පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වෙලින්තන් වල පාස්තර වෙන මේ භාවනා වැඩමුළුවේ අද තුන්වෙනි දවසේ තුන්වෙනි දවසේ මේ කාලය පැමිණලා තියෙන්නේ දවස ධර්ම දේශනාව සඳහායි. ඒ කියන්නේ තුන්වෙනි ධර්ම දේශනාව සඳහා. ඉතින් අපි මේ ධර්ම දේශනාව දේශනා මාලාවක් විදියට දෙකට දිගට පවත්වන්නට ගත්ත තීන්දුව අනුව මුලින් තියාගත්ත ඉස්සරහින් තියාගත්ත මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ අද මේ තුන්වෙනි දේශනාවටයි මේ ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුල් දවස්වල උත්සාහ කළේ සම්මදක පවත්තන සූත්‍රයේ දක්වලා තියෙන හඳුන්වා දීමේ පසුබිම නිදාන කොටස් තේරුම් අරගෙන විශේෂ අවධානයක් අපි යොමු කළේ මේ ත්‍රිපරිවර්ත දේශනාවට. නැත්තම් ද්වාදසාකාර දේශනාවට. එක එක සත්‍යයක් වට තුනකින් ත්‍රිපරිවට්ට ආකාරයට කරලා චතුරාර්ය සත්‍ය ද්වාදසාකාරයට පෙන්වීමක් මෙතන පමණයි ඒ ත්‍රිපිටකේ අපිට දකින්න හම්බ වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ විශේෂඥ ධර්මයක් හඳුන් ගන්නවා. ඉතින් අපි ඒ දුක්ඛේ ඥානය පිළිබඳව සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘත ඥානෙ අපි සාකච්ඡා කරා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘත ඥානෙ සාකච්ඡා කළා. අද මේ බලාපොරොත්තු වෙන්නේ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පිළිබඳව තුන්ි ආර්ය සත්‍ය පිළිබඳව මේ සත්‍ය ඥානෙ මේකය නැත්තම් මූලධර්ම මේකය කෘත්‍ය වශයෙන් ඒ කලයුත්තේ මේකය කෘත මම කරන්නේම කරා කියලා දැනෙන ඥානෙ මේකේ කියලා මෙන්න මේ තුනයි අපි දවසේ මාතෘකාව වෙන්නේ. ඉදන් දුක්ඛං දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ කුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි ආදී විදියටයි මේ පාලි වාග්මාලාව යන්නේ පාඨය යන්නේ ඉදන් කියලා සඳහන් කරන්නේ මීට කලින් සඳහන් කරපු ඒ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳවයි ඒ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය විස්තර කරනකොට මේ සූත්‍රයේ මුලින් තියෙන්නේ යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලෝකය. මේ නිරෝධය වශයෙන් නිරෝධ සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍යදී සඳහන් කරන්න යෝ තස්සායේව තණ්හාය. ඒ තණ්හාවගේම ඒ කියන්නේ ඊට කලින් විස්තර කරපු සමුදේ සත්‍යයෙන් පෙන්වන ලද තණ්හාවගේම අශේෂ විරාග නිරෝධෝ ඉතිරියක් නොතපා අශේෂ වශයෙන් නිරුද්ධ වීමක් විරාගයටපත් වීමක් ඒ පිළිබඳව තණ්හාව කෙරෙහි ඇති බැඳීම හලා ගැනීමක් අතහැර ගැනීමක් අශේෂ විරාග නිරෝධය <clears throat> නිරුද්ධ කර ගැනීමක් එතකොට ඒ වගේ සිංහල අශේෂ කියන එක ඉතිරියක් නොතබා කියලා ශේෂ නැති විරාග කියලා කියන්නේ ඒක ඒ තණ්හාව දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳව ඉතිරියක් නැතිව රාගය දුරු කිරීම නිරෝධය නිරුත් කොට හැරීම ඒව සිංහලට අපි හෙළු භාෂාවට හදාගෙන තියෙනවා ඊට වගේම සර්වඥාන්සේ මෙතනදී ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියලා ඒ තණ්හාවගේ පරිත්‍යාගය දීලා දෙන්න පටිනිස්සග්ගණිය අතහැරීම මුත්‍ති මිදීම අනාලයෝ ආලේ හරපීම කියලා ඒ අර කලින් කියපු එකම නැවත වතාවක් සමානාර්ථ පද රාශියකින් සර්වඥාතිකේ දේශනා විලාසය අනුව ඉදිරිපත් කරනවා. ඉතින් ඒකට යන්නේ ඉස්සල්ලා අපි සම්ප්‍රදායන කෝල නැත්නම් අටුවාචාරින් වහන්සේලාගේ මතිමතාන්තර අනුව මේ චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කිරීමේදී පුරුද්දක් තියෙනවා මේ දුක්ඛ සත්‍යත් සමුදය සත්‍යත් කියන මේ දෙක මෙලෝ වශයෙන් අත්දකින්න පුළුවන් කළ යුතු කොටහ කියලා. නිරෝධ සත්‍යත් සමුදය සත්‍ය මේ මාර්ග සත්‍යත් මෙලෝටයි නැති ඉහළෝක එහෙම නැත්නම් ලෝකෝත්තර සත්‍ය දෙකක් කියලා. ඒ නිසා දත යුත්තේ කල යුත්තේ අනුග්‍රහ කල යුත්තේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න දුක සමුදය දුක්ඛ සමුදය ගෙවා දැමීමට කියලා. නිරෝධ සත්‍ය කියන එක මෙලොවට අයිති දෙයක් නැති නිසා එහිලා කටයුත්තක් නැත්නම් යෝගාවචරයට කලියුත්තක් නැති පැත්ත තමයි සාමාන්‍ය අටුවා පෙන්වන්න හදන්නේ. නමුත් මේ සත්‍යය පිළිබඳව නැත්නම් මේ ත්‍රිපරිවර්ත ද්වාදසාකාරයේ පෙන්නකොට මේ සත්‍යයේ කෘත්‍ය ඥානයක් කළ යුතු කොටහක් පිළිබඳව ඒ වගේම කරලා කෙරුවා කියලා දැනගන්නා ලද කොටසකුත් සර්වඥාන්සේ දුක්ඛ සත්‍ය සම්පේ සත්‍ය වගේ වෙනවා. ඉතින් අර අපේ ලංකා ඉතිහාසයේ භාවනා කොටස් එහෙම නැත්නම් භාවනා අධ්‍යක්ීම් සාමාන්‍ය බෞද්ධ ජීවිතෙන් දුරස් වෙන්න වෙන්න නිරෝධ සත්‍ය පිළිබඳ ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඇති කරගෙන ඒක අපිට හිතා ගන්න බෑ. ඒක මේ ලෝකෙට අයිති නෑ. අපිට කරන්න තියෙන දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමත් නැත්නම් සමුදය ප්‍රහාණය කිරීමත් කියන පැත්තේදී මේ අටුවාවතේ සෑහෙන උදව් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ මතය මේ ජන විඥානයේ තාවු කරන්නේ. නමුත් මේ විස්තරය බලන්න යනකොට පේනවා නිරෝධ සත්‍ය පිළිබඳවත් ඒ අවසානයේදී හම් වෙන අපි කියන සෝවාන් මාර්ග ඥානේ, සතරදාගාමී මාර්ග ඥානේ අනාගාමී මාර්ග ඥානීය ආර්යත් මාර්ග ඥානීය සහ නිවන කියන මේ උත්කෘෂ්ඨ ඵල ඒකාන්තයෙන්ම ලෝකෝත්තර වුණාට ඒ සඳහා යන ගමන් මාර්ගෙද අපිට ගොඩක් තියෙනවා සැලකිලිමත් වුණොත් කල යුත්තක් ඒ කල යුත්ත කියලා කියන්නේ එක විදියකට බලනකොට ඒ කල යුත්ත දැනගෙන හිටියොත් මෙන්න මේකයි මේ වෙන්නේ කියලා ඒකදී අපිට ඒකට එන්න තියෙන අවුල් පාස නොකර අතුරු ආන්තරා නොකර ඒකට නිසින්ින්ද වැඩෙන්න දෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය සිංහල කටවචනෙට කිව්වොත් අපි වැලෑම හැටියට වැස්ස ගහලා දෙන්න පුළුවන්. මේ වැල යන්නේ මෙහෙමයි කියලා අපි වැල හසුරුවට යන්නේ යන හැටියට වැස්ස ගහලා දෙන්න. අනේ වැල යන හැටියට වැස්ස ගහිල්ල තේරවාද ජීවිතයේ තේරවාද ඉගැන්වීමේ හරි ලක්ෂණ උපක්‍රමයක් හසුරවන්න යන්නෙත් නැහැ. හසු ඒක වැඩෙනකොට නිකන් ඉන්නෙත් නැහැ. ඒකට අනුග්‍රහ කරනවා. වැඩෙන හැටියට මැස්ස ගහලා දෙනවා. ඉතින් ඒ අතින් බලද්දී මේ නිරෝධ සත්‍ය පිළිබඳව අවබෝධය එහෙම නැත්නම් සුතමේ සාචින්තාමේ ඥාන මේ වැල යන හැටියට මැස්ස ගැහිමේ කලාව ඉගෙන ගන්න ආධාර උපකාර වෙනවා. හැබැයි ඒ ආධාර උපකාර වෙන නිරෝධ සත්‍ය පිළිබඳව මේ ඕජාව කොටස රසවත් කොටස අටුවාවේ නැහැ. මොකද අටුවාව විස්තර කරනවා මේක එහෙම අවබෝධ කරගන්න පුළුවන් එකක් නෙවෙයි. අවබෝධ කරනවා නම් උත්සාහ කරනවා නම් කලිය යුතු දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය පමණයි. නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන දෙක ලෝකෝත්තරයි කියලා. නමුත් මේක පිළිබඳව වාද විවාද කරනකොට ඒ රෝහිතස්ස රෝහිතස්ස සූත්‍රය වගේ සංයුත්නිකායේ සූත්‍රවල හරුවත් වහන්සේ රෝහිතස්ස බ්‍රාහ්මණයාට මතක් කරලා කියනවා කලේබ කලේබරේ යාමමත්තේ කලේබරේ අයං දුක්ඛ සත්‍යන්ත පඤ්ඤාපේමි සමුදය සත්‍යන්ත පඤ්ඤාපේමි නිරෝධ සත්‍යන්ත පඤ්ඤාපේමි මාර්ග සත්‍යන්ත පඤ්ඤාපේමි කියලා මේ බඹයක් පමණ වූ මේ ශරීරය තුලම මහා රෝහිතස්ස මම දුක්ඛ සත්‍යයත් පනවනවා සමුදය සත්‍යයක් පනවනවා, නිරෝධ සත්‍යයක් පනවනවා, මාර්ග සත්‍යයක් පනවනවා කියලා බුදු වචන කියනවා. මේ බඹයක් පමණවන පුද්ගලයාගේ ශරීරය ඇතුළතම සම්පූර්ණ දුක්ඛ සත්‍යය තියෙනවා. සම්පූර්ණ සමුදය සත්‍යයක් තියෙනවා. නිරෝධ සත්‍යයක් තියෙනවා, මාර්ග සත්‍යයක් තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් අපි වගකීමකින් කටයුතු කරන්නේ. එහෙම නැත්නම් අපි අනුග්‍රහ කරන්නේ. ඇලෙන ඇටියට මැස්ස ගහන්න වෙනවා. නමුත් ඒ කවුරු සම්පූර්ණ බයක් ඇති කරාට පස්සේ කොච්චරද කියනවනේ නිරෝධසත්‍ය මේ ජීවිතය අවබෝධ කරගන්න බෑ කියන මට්ටමට මේක පිරීලා ගියා. ලංකාවේ මේ තේරවාද රටවල ලංකාව විතර 19 පළවෙනිම රට අන්තිම රහතන් වහන්සේට වඳින. අන්තිම රහතන් වහන්සේ හිටපු වට්ටාරවටත් වඳින. අපේ හිටපු පරම්පරාවේ අන්තිම කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේලාගේ මිනි පිටියට ඇනේ ගහලා ඉවරයි අපි. මේ ආත්ම නිවන් දකින කතාවක් අපේ මේ සංස්කෘතියේ අයින් කරලා අනික රටවල වල ගිහිල් බැලුවොත් ඒ මනුස්සෝ තාම ටිකක් උත්සාහයක් හරි කරනවා. ඒ හේතුවට උනේ මේ නිරෝධ සත්‍ය වගේ දේවල් මේ අපිට කරන්න පුළුවන් හරිය නෙවෙයි. අපිට කරන්න පුළුවන් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය විතරයි කියන එක. නමුත් මේ පිටිපස්සේ දක්වන මේ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියන පද හතර ත්‍යාගය, අතහැරීම, මිදීම සහ ආලය හැරපීම කියන හතර සාමාන්‍ය සර්වඥාන්සේ දාන කතාවෙදි කියන. දස දාන වස්තුවක් අපි ප්‍රතිග්‍රහකෙක් ලැබිලා දායකයෙක් වශයෙන් අන්නපානං, කරන් මත්තම්, ආලාගන්ධ විලේපණං ආදී වශයෙන් කැම බීම, ගෙවල් දොරවල්, ඉදුම් ඉදුම් යාන වාහන, මල් ගඳ විලවුන්, ආලෝක වගේ දේවල් පූජා කරනකොට ඒකට ඡාග කියන වචනේ සඳහන් කරනවා. ඊට පස්සේ ඒකටත් පටිනිස්සජ්ජනය කියලා අතහැර දැමීම කියන කතාවයි. මතක් කරනවා. මුත්‍ති කියලා කියනවා මුත්‍ය මුත්ත මුත්තක හිතකින් මිදිච්ච හිතකින් දාන දෙන්නේ කියලා. අනාලය කියලා කියන එකට ඇති කාලය අරහතරින්දී කියලා. දැන් මෙතන මේ දානය වගේ සම්පූර්ණ උපදිවේ පක්ක පුණ්‍ය භාගීය ලෞකික මාර්ගයේ වඩනකොට කරන මූලික පින්කමේදී ඡාගපට්ඨ නිසග්ග මුක්ති අනාලය කියලා සඳහන් කරනවා. දැන් මෙතන මේ නිරෝධ සත්‍ය සඳහන් කරනකොට ඒ වචන හතරම සඳහන් කරනවා ඡාගෝපට්ඨ නිසග්ග මුක්ති අනාලය කියලා. ඉතින් මෙතන අර දසදාන වස්තුවේ නම් ආමිෂයක් පූජා කරලා අපි පිනක් බලාපොරොත්තු මෙතන පූජා කරන්න වෙන්නේ ඊට වැඩිය දීලා ගන්න වෙන්නේ ඉතින් බොහෝම සිං දේවල්. අන්නේ සියුම් දේවල් දීලා දැමීම කෙනෙකුට ක්‍රමිකව සිදුවේ බව. එහෙම නැත්නම් අනුපූර්ව මතයදාකට ප්‍රතිදී වෙන බව දැනගත්තොත් අර දානයේදී අපි අත්දකපු ඕලාරිකව අත්දකින ස්වභාවයන් මේ Nirodhe සිද්ධ වෙනකොටත් භාවනා කරන යෝගාවචරයාගේ විපස්සනා ඥාන වැඩෙනකොටත් අත්දක ගන්න පුළුවන්. ඒ නිසා මෙතන ඉබේ බලන්නේ සිල්ලක් නෙවෙයි ගැලෑන හැටියට වැස ගහන්න වෙනවා. නැත්නම් මේක පිළිබඳ අවබෝධය යෝගාවචරයට වටිනාකමක් තියෙනවා. එතනදී මේ දීලා ගැනීම දානය නැත්නම් පරිත්‍යාගය කියන එක මේ නිවනේදී සිද්ධ වෙන්නේ නැත්නම් මේ Nirodheදී සිද්ධ වෙන්නේ නිරුද්ධ කිරීමක් ආසාව නිරුද්ධ කිරීමක් අතන වස්තුව දසදාන වස්තුව දීලා ආසාව නිරුද්ධ කරනවා මෙතන නිරාමිෂ දෙයක් තියලා ඊට වැඩි සියුම් අපේ රුචි අරුචිකම් අපේ මේ පෞෂත්වයේ කොටස් එහෙම නැත්නම් ආසාවෙන් මැදීගත් දේවල් දීලා දාන. ඒ දෙක අතර සම්බන්ධය පෙන්නද්දී දාන පොළවල් වල තියෙන ලස්සන ධාතාවක් තියෙනවා. ධනං තදේ ධනං තදේ ජීවිත අංගමාහෝ අංගං තදේ ජීවිතං රක්ඛමාහෝ අංගං ධනං ජීවිතං ചാපි සබ්බං නරෝ තදේ ධම්ම මනුස්සරන්තෝ කිය. මේ දාණය උනන්දු කරවන්න කියන එක කියලා කියනවා යම් කිසි කෙනෙකුට දෙයක් දුකක් ඇවිල්ලා අදිශි අනුසුරක් වෙලා මේ ඇඟිල්ල කපන්න ඕනේ, මේ අත කපන්න ඕනේ, මේ කකුල කපන්න ඕනේ කියලා යම් කිසි ජීවිතාංගයක් කපන්න සිද්ධ වෙනවයි කියලා වෛද්‍යවරු නිරීක්ෂණයක් කරලා ඒ ලෙඩාතෝ ලෙඩාගේ ඥාතින දැනුණාට පස්සේ ඒ ලෙඩත් ඒ ඥාතිම යම් ආකාරයකින් ධනෙ වියදම් කරලා ඒ අංගය නොකපා බේරන්න පුළුවන්කමක් තියෙනවා හැම වෙලාවෙම ඒ කන්තිනුවට කැමති. ඒ සඳහා ඉදම් බෝදල් වෙන උපස්තියන් ධාරි ණයට ගන්න හරි මොනවා හරි කරලා ධනං සජේ ජීවිත අංගමාව ජීවිතාංගයක් වෙනුවෙන් කෙනෙක් ධනය වියදම් කරනවා. ඒ වෙලාවේදී ධනය මනින්න ගන්න යන්නේ. කොහොම හරි මේ ඇඟිල්ල බේර ගන්න, මේ අත බේර ගන්න, කකුල බේර ගන්න ඕන කියලා මේ ඕන තරම් ධනය වියදම් කරන්න ලෑස්ති. එතනදී අලෝභීව, නිර්ලෝභීව ධනෙ වියදම් කරනවා. අර ජීවිතාංගය වෙන්නේ. නමුත් අපි හිතමු ඒ ඉතුරු කරගත්ත ඒ ඇඟිල්ල හෝ කකුල හෝ අත හෝ පොඩු දුවලා අන්තිමට දැන් ඒ අන්දිස්ථාන කිට්ටු කරුවොත් සතර මාත්‍ය කිව්වොත් එහෙම දැන් මේක දැන් හන්දිය පන්නලා ගියොත් කෙලින්ම හෘදේ වස්තුර ගහනවා ඒක නිසා දැන් මොනම විදියකින්වත් බේත් වලින් බේරන්න බෑ මේක කපන්නම වෙනවා නැත්තම් ලෙඩාට ජීවිත පරිත්‍යාග කරන්න වෙනවා කිව්වොත් ඒ පුද්ගලයා අර <clears throat> ධනෙ වේදම් කරලා ඉතුරු කරගත්ත අංගය වියදම් කරන්න දීලා දාන්නට අතහරින්න පෙළඹෙනවා ජීවිතේ රකින්න. අංගම් තදේ ජීවිත රක්කමාව. ජීවිතාංගය අංගපසංග ත්‍යාග කරනවා දීලා දානවා ජීවිතේ රැක ගන්න දාහේ. මේක තමයි ලෝක ස්වභාවය. මේ ධර්ම ප්‍රතිපදාවක් නේ ලෝක ස්වභාවය. මේ වගේ රටවලත් එක වෙනවා. මෙන්න මේ නිදර්ශනය අරගෙන කතා කරලා තියෙනවා අංගම් ධනං ජීවිතං ചാපි සම්බම්. මේ කියන ධනයත් මේ කියන අංගත් මේ කියන ජීවිතයත් කියන මේ සියල්ලම උදන්න වෙනවා විපස්සනා කරනකම්. අංගම් ධනං ජීවිතං තාපිකබ්බං නරෝ සජේ ධම්ම මනුසරන්තෝ ධර්මයේ අනුසරණය කරන්නා වූ එනත්තම් ධර්මයේ අනුව බණ භාවනා කරන්නා වූ නරයා මේ තුනම කැප කරන්න ලෑස්ති වෙනවා. එහෙම නැත්නම් යාට ඔය කියන නිරෝධයට යන්න බෑ. ඒක නිසා අපි ගත්තොත් අර දසදාන වස්තුවේ දීලා දාලා අපි දාන කුසලයේ සිද්ධ කරගෙන අපි ඒ සඳහා බණ කියනකොට කියන්නේ ඒ විදිහට දන් දුන්නොත් තමයි ගොඩක් උපදිසම්පත් ලැබෙනවා. ඒ ලබලා ආත්මයක විසාකාව වගේ වෙන්න පුළුවන්, ආතපින්ජික සිතුමා වගේ වෙන්න පුළුවන්, ධන ධාර්මීය භව භෝග සම්පත් ගොඩාක් ලැබෙනයි කියලා අර පරිත්‍යාගය දානය අගය කරනවා ධර්මානුකූලව. ඒකෙන් මේ පුද්ගලයා මේ දීම සඳහා අනුගේ උපතිජ්ජ සඳහා අනාගත ලැබෙන උපදී සම්පatti පෙන්නලා උනන්දු කරගීමක් කරනවා. ඊට පස්සේ ඒ කරලා එකකින් නතර කරන්නේ ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා මේ විදිහට ලබන්න පුළුවන් පින් කළ හැකි උසස් ක්‍රම තියෙනවා එහෙම නැත්නම් මේට වැඩි ලාභදායක ව්‍යාපාරයක් තියෙනවා. මේ සිල් රැකීමෙන් ඒකෙදි කරන්නේ නොකලීතු නොපඩක්ක නොකර සිටීමෙන් අභේදානය දීමෙන් අරිට වැඩි පිං කරන්න පුළුවන් කිව්වට පස්සේ ඒක පොතේ උගන්වන්නේ සිල්වත්ව ඉඳගෙන සිල්වතෙකුට දන් දෙන එක බොහොම අපල මාර්ගපතයි කියන්නේ. ඉතින් ඒක උඩට දාන පිළිපිට දෙන්න අනිවාර්යයෙන්ම ඒ තමන්ට ලැබෙන ප්‍රතිලාභ වැඩි කරගැනීමේ අදහසින් තමනුත් සීලෙක පිළිපලා සීල සිකුර දාන දෙන්න පෙළඹෙනවා කියන කතාවක්. ඊට පස්සේ ඒ රැකගත්ත සීලය දිගින් දිගට පවත්වාගෙන යනවා. ඒ කියන්නේ ඒ සීලයට කියලා කියන්නේ කය වචන දෙක හික්ම ගන්න එකනේ. කය වචන දෙක හික්මන තමන් ඇති කරගත්ත මේ සීල ජීවිතය දිගට පවත්වාගෙන යන්න නම් හිත හදන්න ඕන. සීල කුසලෙන් කවදාකවත් හිත හැදිලක් වෙන්නේ. සීල කුසලෙන් වෙන්නේ කායික වාචික ශික්ෂාවක් හික්මීමක් පමණයි. ඒක නිසා මේ පුද්ගලයාට තේරුණොත් මේ සිල්වත් වුණාට පස්සේ අබහිංසා බය නැති ජීවත් වෙන්න පුළුවන්. තමන තමන් දෙස් දෙන්නේ නැහැ, රට්ටුගෙන් බඳුන් කාණ්ඩ වෙන්නේ නැහැ, රිලේ විලංගුවේ පොලිසියට යන්න වෙන්නේ නැහැ. මරණයන් මැත්තේ අපාගත වෙන්න වෙන්නේ සීල හොඳයි. නමුත් මේ සීල සමහරලාට මේ අතුරු පැනගෙන කාමරාග, ව්‍යාපාද වගේ දේවල් එකක් හැදෙනවා. ඒ නිසා ඒ සීලයාගේ දිග පැවැත්ම සඳහා මේ කාමරාග ව්‍යාපාද තීන මිත්‍ය උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවර ධර්ම ටික ආඩුමට්ටු කරගත්තා කීකරු කරගත්තේ නැත්තම් දැපෙන දමාගත්තේ නැත්තම් මේ සීලෙ කොයි වෙලාවෙ කැඩලයිද කියන්නේ. ඒකට මේ පුද්ගලයාට මේ සීලයාගේ දීර්ඝ පැවැත්ම සඳහා මේ සමත භාවනාවකින් නීවරණයටපත් කිරීම නැත්තම් පරිඋත්ථාන කලෙස් යටපත් කරපු සීලයේ පැවැත්ම සඳහා වීතික්‍රම කෙලෙස් අරපත් කිරීමේ පැවැත්ම සඳහා පරිඋත්ථාන කෙලෙස් නම් වූ ජීවන ධර්ම අයින් කරන්න ඕන කියලා පොතේ උන සිල්පත් සමාධිය පේනවා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ ඒ පුද්ගලයාට අර වගේ දානෙන් සීලෙන් වගේ කියලා නෙවෙයි තැනකට වෙලා මේ සමත භාවනාව පරියන්ක සක්මන් වශයෙන් කරන්නේ. කරලා අපි හිතමු ඒ පුද්ගලයාට යම් වෙලාවක ඒ නීවරණකින් තොර වෙච්ච සමතයක් ලැබුණයි කියලා ඒ දාට ඒ මනුස්සයාට තේරෙනවා අර දානේදී ආනිසංස ලැබෙන්නේ ඊගාවාත්මදීනේ සාමාන්‍යයෙන් මන්නේ ඔතේ එහෙමයි කියන්නේ. ඔතේ නම් හැබැයි ඒව නෑ. ඔතේ කියලා තියෙන දානේ ආනිසංස 180ක් මේ ජීවිතේමයි කියලා. නමුත් අපිට උගන්ලා තියෙන්නේ මේ දාන මේ මේ බුද්ධ ශාසනයේ මෛත්‍රී බුද්ධ ශාසනයට මොනිලෝරි පන්තිමේක පින් කරගත්තාම මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න කියන එක තමයි. ඔය වෙන අවුරුදු 30ක් ඉස්සෙල්ලා දාන කතාවක් කිව්වේ. දැන් ඒක කියන්නේ දැන් කියනවා මේ ලෝකෙම දාන ආනිසංස කියනවා කියලා. සීලේ ඊට වැඩි දාන ආනිසංස බොහෝ ප්‍රකටයි. සමත භාවනා කරපු කෙනෙකුට ධානයක් නැති වුණත් සමාධියක් ඕනම කෙනෙකුට මේ ජීවිතයේ වශයෙන් මෙලෝ වශයෙන් ලැබෙන ධිට්ඨ ධම්ම සුඛ විහරණය. ඒ සමාධියක් ලැබිච්චාම ඇති වෙන මේ ජීවිතයේම ලැබෙන සුඛ විහරණය ලැබෙනවා. ඒකට කියනවා විවේකජම් පීති සුඛක් කියලා. විවේකයෙන් හටගත්තා වූ පීති සුඛයක්. රූප බලලා අදහලා නෙවෙයි. අනේ එතකොට තේරෙනවා සමත භාවනාව දායක සීලයට වැඩිය බොහෝමත්ම අස්පනා අපිට ප්‍රයෝජන දෙන එකක් කියලා. නමුත් ඒකෙදී නිරෝධ සත්‍යයවත් නිරෝධයක්වත් කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. මේකෙදි වෙන්නේ අර කටපරෝසන ගතිය. ජීවිතයේ තියෙන සංසාරේ තියෙන කටපරෝසන ගතිය නැතුව සුළු වේලාවක් මේ බ්‍රහ්ම ලෝක සත්‍යයක්, විදි ලෝක සත්‍යයක්, ජීවන සත්‍යයක් පිළිගන්න පුළුවන්. ඊට පස්සේ යම් කිසි කෙනෙක් අපි හිතමු මේ ලබාගත් తాවකාලික දේ ඉතිරසාර කරන්න නම් මේ පරිඋත්ථාන කෙලෙස් නැති කරලා බෑ අනුසය කෙලෙස් නැති කරන්න ඕනේ කියලා <clears throat> විපස්සනා භාවනාවට බුද්ධ සාධනික මනුස්ස ජීවිතයක කලහක උතුම්ම දේ විපස්සනාට බැසගත්තා කියලා. බැසගත්තට පස්සෙත් අර දසදාන වස්තු වගේම යම් යම් දේවල් දීලා දාන්නේ. අන්නේ දීලා දාන දේවල් වලට අපිට කියන්න පුළුවන් එක පැත්තකින් වචී සංඛාර මනෝ සංඛාර ඒ වචී සංඛාර සහ මනෝ සංඛාර සංසිඳ වීම, ගෙවා දැමීම බොහොම ලස්සනට ආනාපානසති සූත්‍රයේ විස්තර කරලා දෙනවා. කායානුපස්සනාව විස්තර කරන ආනාපානසති සූත්‍රය ඒ තාක් සතිපට්ඨාන සූත්‍රයත් එක්ක ඉරිමානන්ද සූත්‍රයත් එක්ක සම්පූර්ණව ගමන් කරලා ඒ ආනාපානයේ කියන එකම කර්මස්ථානය අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඉස්සල්ලාම සතෝ වාස සති සතෝ පස්ස සති කියලා ආනාපානයේ සතිය පිළිබඳ. සතෝ වාස සති නැත්නම් ආනාපානිය ආනාපාන සතියක් වඩපත් කරනවා. මේ විදිහට සතියක් වඩපත් කරගත්තට පස්සේ ආනාපානයේ ආස්වාස ප්‍රසවාස දෙක අතර තියෙන ඒ ගුණ ඒ ස්වභාවික ලක්ෂණ දීර්ඝ ආස්වාසයේ දීර්ඝ ප්‍රසවාසයේ කිටි ආස්වාසයේ කිටි ප්‍රසවාසයේ වශයෙන් අත්දැකගන්න. ඒ කියන්නේ අපේ හිත දැන් මොන හරි උපක්‍රමයක් කරලා විශේෂයෙන්ම අර කලින් අපි සඳහන් කරපු සමතී ආංශයක් වශයෙන් අර මොකට මුලට ගුණ දාලා තියාගෙන. අන්නේ මුලට ගුණ දාලා තියාගෙන ඉන්නකොට ඒ ඇතුළට නැමෙන හිතක් තියෙනවනම් ස්වභාවයක් තමයි හිතත් ආනාපානයත් කයත් සංසිඳන ගැතියි. ඒකවල දීක උෂ්ම කෙටි උෂ්මක් වඩපත් වෙනවා. මත් වෙන්න වෙන්න ආනාපානයේ උෂ්ම කී කරේ. මුලට මුල දාලා බලාගෙන වෙලා වැඩි වෙනවා. අන්නේ වෙලාවේදී බුදුරජාණන්සේ යෝජනා කරනවා සබ්බ කාය පරිසංවේදී අසසී සාමිති හික්කති සබ්බ කාය පරිසංවේදී පස්සසී සාමිති හික්කති සබ්බ කාය කියන එක මේ කාලේ විස්තර කරන්නේ ආස්වාසිය සියල්ල ආස්වාස කය මුලුල්ල ඒක සඳහා තවත් අර්ථකථනයක් තමයි ආස්වාසිය මුල මැද අග ප්‍රස්වාසයේ මුල මැද අග ඇයි එහෙම කියන්නේ දියුණු වෙච්ච නැති සතියට දියුණු නැත් සමාධියට අහු වෙන්නේ ආස්වාසයේ මැද සහ ප්‍රස්වාසයේ මැද පමණයි. මොකද ඒ ටික නාස්පුඩු පුරවාගෙන පීඩාගෙන යන කොටසක් තියෙනවා. නමුත් ආනාපානේ කීකරුණාට පස්සේ ආනාපානේ දැපෙන තමා ගත්තට පස්සේ මූට පොඩි දාලා තියාගත්තට පස්සේ ඒ යෝගාවචරයට උපජානන්සේ යෝජනාවක් ගේනවා මේ ගොරෝසු ආනාපානේ ගොරෝසු වෙන්න ඉස්සරලා සියුම්ම ප්‍රගතිමින් නැගී යන අවස්ථාව පොඩ්ඩක් ආනාපානෙ මුල වශයෙන් බලන්න. ඊට පස්සේ ඒ ගොරෝසු නාස්පුඩු පුරවාගෙන පීඩාගෙන අවස්ථාව සංසිඳීගෙන බලන්න. ඒකට කියනවා ආස්වාසි අගබැලි. ඊටසේ ප්‍රස්වාසයේ එනකොටම සූදානම් ශරීරයෙන් එළඹ සිටි සීයෙන් වෙනදා දකින්න චිත්තක්ෂයට කලින්ම ප්‍රස්වාසය හැදීගෙන නැහැ. ඊට පස්සේ ඒක ගෙවිගෙන යනවා. ආන මේ විදිහට ආස්වාද ප්‍රසවාසයේ සියලු කය සබ්බකය බලාගෙන ඉන්නකොට ඒ පුද්ගලයා මේක නොදැක්ක සියුම් ඇතිවීමක් සහ සියුම් නැතිවීමක් දිහාවට සතිය සහ සමාධිය ළඟ. එතකොට පේන්න පටන් අර ගන්නවා මේ ආස්වාදයේ යාන්තමට ලාවට පටන් අරගෙන නාස්තුක ප්‍රවාහගෙන පීරාගෙන ගිහිල්ලා ආයේ ලාවට පටලලා නැති වෙනවා. එතන ඉඳලා ඊළඟ ප්‍රසවාසයේ පටන් ගන්න තැන අතර අපිට අල්ලන්න බෑ මොකද අපේ හිත සියුම් වෙලා නැහැ. අපේ හිත තාම ගොරෝසුයි. ඊට පස්සේ මේ පොඩි ඉස්සකට පස්සේ ප්‍රශ්වාසය පටන් ගන්නවා. ආනේ විදිහට යන්න යන්න යන්න යන්න අර ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ සියුම් ආරම්භය සහ සියුම් ගෙවියන බලන්න නම් යෝගාවචිකේ සතිය අඛණ්ඩ භාවයටපත් වෙන්න වෙනවා. සමාධිය බොහොම ඒකාග්‍ර වෙන්න වෙනවා. ලොකු වීර්යයක් ගන්නවා. ආන්නේ වීර්යය යෙදුවට මොකද? දිගටෝම කයත්, දිගටෝම හිතත්, දිගටෝම ආස්වාද ප්‍රසවාසය සංසිඳනවා. මේ සංසිඳන වෙලාවේදී හරියට මධ්‍ය ප්‍රතිපදාව දන්නේ නැත්නම් හිතේ කොදින්දට වැටෙන්නේ දෙන නැත්නම් මේ වෙන වැඩේ හරියෝ වැරදිදෝ කියලා සැක පාර්ලිමේන්තු ඉදිරියේ. හිත ඇවිස්සෙන්න ඉදිරියේ. මෙන්න මේ දෙකට නොවැටි. නින්දට හෝ හිත ඇවිස්සෙන ගතියට නොවැටි මේ සියුම් නැතිවීම සහ සියුම් නැතිවීම ආසත්වස්සත් දෙකේ බලනවා කියලා කියන්නේ ධර්මාත්ම හොඳට නාමයෙන් එකක් ටියුන් කරනවා වගේ සුසර කරනවා වගේ සතිය සමාධිය සහ ආසත්වස්ස අතර කම්බේ විදින්න වගේ හී සීරුවේ සීරු මාරුවක් සිදුවේ අන්නේ සීරු මාරුව වෙන්න වෙන්න වෙන්න වෙන්න මේ කයේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හැතපෙන නිසා සංසිඳන නිසා ඇත්තටම අවශ්‍ය කරන හුස්ම ප්‍රමාණය අඩු වෙනවා. ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. දුවනවා වගේ නෙවෙයි, ගස් ගන්නවා වගේ නෙවෙයි, පීනනවා වගේ නෙවෙයි. අඩු වෙනකොට හුස්ම එන්නේ ඉඳ සියුම් වෙන්න වෙන්න එකලස් කර කර සුසක කර කර බලන්න බලන්න බලන්න බලන්න හුස්මේ පොදුවේ සංසිතීමක් සිදුවේ. මෙන්න මේ සංසිතීම සිදු වුණාට පස්සේ අපේ හිත තැනකදී කියනවා දැන් හුස්ම පේන්නේ නැහැ. දැන් අල්ලන්න බෑ කියලා මේ ඒ වෙනකොට හුස්මේ ඇතුළීමේ පිටේ වෙනසක් පේන්නේ නැහැ, හැපෙන තරම් පේන්නේ නැහැ, හුස්මත් පේනවා කියලා කියනවා. ආන්නේ ඉතින් ගියාට පස්සේ මේ සිද්ධ වුණේ කාය සංස්කාරයගේ නිරෝධයක්. කාය සංස්කාරයේ දීර්ඝ වීමක්. කාය සංස්කාරයේ අතහැරීමක්. කාය සංස්කාරයේ නිදීමක්. කාය සංස්කාරය පිළිබඳ ආලය හැරපීම. හැබැයි සම්පූර්ණ නිරෝධය නෙමෙයි. නිරෝධය වෙන්න සංස්කාර මට්ටම් තුනක් පොතේ සඳහන් වෙනවා කාය සංකාර වාචික සංකාර මනෝ සංකාර කියලා. මෙන්න මේ කාය සංස්කාරය නැත්නම් කයේ කැළඹිලි. කයේ කැළඹිලි කියලා මෙතන ගන්න ඇත්තටම ආස්වාද ප්‍රසවාස කැළඹිලි. එහෙම කියන්නේ හේතුව කයක් සජීවී බවට තියෙන අන්තිම අඩුම ලක්ෂණ තමයි හුස්ම. හුස්ම තියෙන කයේ තමයි දඟලිලි කපාකෙදී සෑම දෙම සිදුවෙන නිසා කයේ චාරය වශයෙන් සංඛාර වශයෙන් ගන්න හුස්මයි. මෙන්න මේ හුස්ම ගෙවි යනකොට මේක නිරෝධයක් බව. මේක ත්‍යාගයක් බව. මේක අතහැර ගැනීමක් බව. මේක නිදීමක් බව. මේ කාලය හැරපීමක් බව දන්නවනම් මෙතනදී පුළුවන් මලයන් හැටියට මැස්ස ගන්න. මොකද එහෙම දන්නේ නැති වුණොත් හිත කලකොල වෙලා සැකපොදවට ඉඳී. නැත්තම් හිත කරන්නේ. නැත්තම් අයියේ හුස්ම ගන්න එක තියෙනවා. නැත්තම් මේක වැරදිලාද කියලා සැකපොදවට ඉඳී. මෙන්න මේ විදිහට නින්දට වැටෙන්න දෙන්නේ නැතුව හයිය හුස්ම ගන්නෙත් නැතුව මේක මත සැකවකෝදාගෙත් නැතුව සීරුවේ කඳේ කඹේ විදිහනවා වගේ එහෙම නැත්නම් දැලි පිටක ධාරේ දිගේ කැපෙන ධාරේ දිගේ ඇඟිල්ල අදගෙන යනවා මේ සිවුම් වේගන යනකොට සිවුම් වේගන යන කාය සංස්කාරය ආශ්‍රද ප්‍රසවාසයේ නිරෝධයේ තුනෙන් එකක් බව දන්නවනම් යෝගාවචරයට අනුග්‍රහ කරන්න පුළුවන් මේකට අවුල් පාස දාන්න තියෙන්න පුළුවන්. මේකට නිග්‍රහ නොකර ඉන්න පුළුවන්. මේක ජයග්‍රහණයක් බව තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒ ජයග්‍රහණ විදිහෙන් කළ යුත්තේ යමක් නොකර සිටීම පමණයි. ඉන්ටර්නෙට් දෙකක් එපා, කලබල දෙක දෙන්නත් එපා. මේක හරි. දැන් මේ යන හැටියට වැඩ යන හැටියට නැස්ස ගහලා ඇරලා ඉන්නවනම් මෙතන නිරෝධ සත්‍ය පිළිබඳව ගොරෝසු නැත්නම් පෙරහුරුවක් පෙළගැස්මක සේයාව කියනවා. ඒක නිසා ඉදම් දුක්ඛ ඉදම් ඉදම් කෝපන පික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යංති කියලා මේක තමයි මේ දුක්ඛ නිරෝධය අරිය සත්‍යයේ පෙරමද එහෙම නැත්නම් පූර්ව ආදර්ශය කියලා මේ විශේෂයි පෙර නොඇසු නොවිරු ආකාරයේ ඥානයක් පහළ වුණොත් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛු මුදපාදි ඥාන මුදපාදි පඤ්ඤා මුදපාදි විද්‍යාව මුදපාදි ආලෝකෝ මුදපාදි කියලා. එහෙමනම් ඒ පුද්ගලයාට මේ යෝගාවචරයට බුදුහාමුදුර අත්දැක්කා වගේ සීල සංස්කාරයන්ගේ සමතේ අත්දකින්න වෙලාවේ චක්කු මුක්කු නොවි ඉන්න පුළුවන්. නින්දට නොවැටි ඉන්න පුළුවන්. කලබල නොවි ඉන්න පුළුවන්. නමුත් ඒව ඔක්කොම මේ ලෝකේ කරන්න තියෙන දේවල් නෙවෙයි ඒක අන්තිම මොහොතේ හිට වෙයි. අපිට කරන්න තියෙන දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය විතරයි අල්ලන්න තියෙන්නේ කියලා මෙන්න මේ අනුගාන කාය සංස්කාරයගේ සංසිඳන වෙලාවට ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැත්නම් ඉතින් මේ භාවනා යෝගාචරයට සොරි කියලා තමයි කියන්නේ. දෙනෙක් කියන්නේ. එතෙන්දී නින්දට වැටෙනවා නම් එතනදී සක් උපදවනවා නම් එතෙන්දී හයිය කුස්ප ගන්නවා නම් එතෙන්දී නැගිටලා යනවා නම් මට භාවනා වැරදිලා කන පණ බලන්න කන ආනපාන පේන්නේ නැහැ කොහේ ගියාද දන්නේ නැහැ කියලා එතෙන්දී පැහැදිලිවම වෙනවා අර දානීයදී කරපු ඡාත කටිනිසක මුත්‍ය අනාලෝකී වගේ මේ ත්‍යාගය මේ අකහැර දැමීම මේ නිදීම මේ ආලය හැරපීම කියන එක මෙතනදී කරන්න වෙන්නේ ත්‍යාගවන්ත වෙන්න වෙන්නේ සක්කාය දිට්ඨිය සම්බන්ධ. මමයා කියන කෙනා කොක්ක ගහන්නේ ඉස්තාවරේ ලබන්නේ අවිලෙන්නේ කාලය සහ දේශය කියන මාන දෙකේ. ආනාපානේ සංසිඳිලා අපි තැනකට යනවා අපිට ඒක කොච්චර වෙලා හිටියද කියලා දන්නේ නැහැ. ඉඳගෙනද හිටගෙනද කියන එක දන්නේ නැහැ. ආනාපාන දන්නේ නැහැ. හැපිච්ච තැන දන්නේ නැහැ. දේශයත් ඇතිය. අන්න එතෙන්දි මේ ඉස්තරලාම සිදු වෙන්නේ මේ සක්කාය දිට්ඨියේ අංගපසන දියවිය. කැඩිය යනවා. නිරුද්ධ වී යනවා. ඉතින් මේ වෙලාවේදී ආය හයිය මොස්ම අරගෙන සක්කා දිට්ඨිය නැවත ඉතාවත් පොකට වැඩිය. එහෙම නැත්නම් සැක උපදවලා මේ සක්කා දිට්ඨිය විසින්ම දෙන ගොඩ පෙරක සෝරු කහනෝ කටයුතු කරන්න කිහිල්ල වෙලා අරමුණු මාරු කරලා ගුරුරයා මාරු කරලා මන්ත්‍රස්ථානේ මාරු කරලා අලුත් කර ගන්නට වැඩිය මේ තියෙන්නේ දීලා දැමමක්. මේ තියෙන්නේ අතහැරීමක්. මේ තියෙන්නේ මිදීමක්. මේ තියෙන්නේ ආලය හැරපීමක්. මොකේද? අර වගේ දසදාන වස්තුවට නෙවෙයි මම යට මගේ රුචිකම්කට මගේ මනාපකම්කට මගේ දැනුමට මගේ தත්වෙට මගේ මම මේ කියලා හිතාගෙන ඉන්න දේවල් වල දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙතන භයානක දන්නා තැන විතරක් නොදන්නා තැනට යamak තියෙනවා. ඉතින් මේ සඳහා මේ මිනිස්සයා භවනා කරන යෝගාවචරයා කාය ජීවිත දෙකේ নিরপেক্ষ භාවයක් ඇති කරගන්නවා. ඒක නිසා පසු කාලීන අටුවාචාර්යන් වහන්සේලා මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පහ කුරෝසෝ පටන් ගන්න ඉන්ද්‍රිය පහ ජීවු කිරීමේ ජීවු කිරීමේ ක්‍රම නාමයක් පෙන්ලා තිනවා නව ආකාරයේ ඉන්ද්‍රියාට චික්ඛානි බවක් කිය. නව ආකාරයකින් මේ ඉන්ද්‍රියන් ජීවු භාවයටපත් කරගන්න. ඒකෙදී කියලා කියනවා මේ වගේ ධර්මයෙන් අපිට අනුග්‍රහයක් ලැබෙන වෙලාවක් එනවා. ඒ කියන්නේ භාවනා කරන සංඛාන භාවනා සංසිඳනකොට. ආනපන සංසිඳනකොට සාක්කච්ඡ කිරියාය සම්පාදේති සාකච්ඡ කිරියාය සම්පාදේති සප්පාය කිරියාය සම්පාදේති කියන ඒක සතත අභ්‍යාසය කරන්න කියන එක. නැවත නැවතත් ඒ වෙලාවට මේ තැනම ඒ අරමුණේම නැවත නැවතත් කරලා මේක හරි පාර මේක කියලා ගන්න බෑ. එන්න තියෙන පහසුකම් වැඩි කරන එකයි තියෙන්නේ. ගැලෙන හැටියට පැත්ත ගන්න එකයි තියෙන්නේ. එතකොට සත්‍තාභ්‍යාස කියන්නේ. සක්කච්ඡ ක්‍රියාවේ සම්පාදිත ආදර ගෞරවයෙන් නැමී සිටේ කටයුතු සම්පාදනය කරන්න කියනවා. මට ගෙදර වැඩ තියෙනවා, මට බබෙක් හම්බ වෙනවා, මට දුව රස්සාවක් තියෙනවා, අනම්මනම් කතා කරන්න ගත්තොත් ඒක මේ නිරෝධ සත්‍යයට අනුකම්පා කිරීමක් කර. සකස් කර වැඩ කිරීමක් කර නැහැ. ඉතින් මේ කටමැට දෙලවක් නැතුව ජීවිතය යනකොට තියෙන කටමරද්ද ගන්න කියනවා. ඉව සේරම කරන ගමන් තමන් ක්‍රමසාවිති හොයන්න ඕනේ. මේ විදිහට මේ තුනී වෙලා යන එක නැවත නැවත සිදු වෙන සතසබ්බ්‍ය හතේ වෙන්න සක්කච්ඡාකාරී වැඩ කරන්න. සක්කච්ඡාකාරී වෙන්න ආදර ගෞරවය නැමී සිට. සකස් කොට කියලා අපි වලින් කියන්නේ. නමුත් ඒ වැඩේ දියාවට මම දන්න එක මූල සූත්‍රය තමයි මේක වෙනකොට කාටවත් ඒ බරක් නොකිය. අඟවට දෙන්නේ නැතුව තමන් උත්සාහ කරන්න ඕනේ මම දන් දීලා තියෙනවා සත්‍ය නම් සිල් දකලා තියෙනවා සත්තනම් පෙර පාරමිතා ශක්තිය කියනවා සත්තනම් මට මේ වැඩේ කරදරයක් නතු කරගෙන යන්න ලැබේවා කියලා දෙවැන්නේකට නොඅඟවා දෙවැන්නේකින් ආදායයක් බලාපොරොත්තු නොවි මෙන්න මේක දියුණු පවම් කිරීම සඳහා යොදන නුවණට තමයි කියන්නේ තාක්ෂණික නුවණ කියලා. ඉස්තානෝචිත ප්‍රඥාව. මේ ඉස්තානෝචිත ප්‍රඥාව සුපර් මාකට් එකේ නෑ. ඒක ගිහලා කායිමක් ගන්නත් බෑ. ඒ මානසික කොට හෙච්චිලි කොට අප ප්‍රවේශ නෙමෙයි අපිට කොට එන්නේ. ඒ නිසා භාවනාවේදී යම් වෙලාවක මේ වගේ නිරෝධයක් අඩුවන්නේ සංස්කාරයන්ගේ නිරෝධයක් කාය සංකාර නිරෝධයක් දකින්නකොට ඒ සඳහා සතිය පැහැදිලි සිට අවශ්‍ය කරන පහසු කණ්ඩික සලසනික. සක්කච්ඡකාරී නැත්නම් සක්කාච්ඡ කිරියා සම්පායි. සප්පාය කිරියා සම්පාදේ කියලා එකක් තියෙනවා. සප්පාය කියන්නේ ඒක සැප ඉලවන දේවල් ලබා දෙන. දුක් කරදර දෙන්නේ. රාත්‍රි කිලමතාන් යෝගයට යන්නත් එපා, රාමකපල්ලි කාණියට යන්නත් එපා. මේ දෙකම මේ ඇති වෙන කාය සංස්කාරයේ සංසිඳිල්ලට ඇහැට දෙයක් වගේ කුණක් වටනවා වගේ කැරෙනවා. ඒ නිසා හරි මැදමාවතේ රාජ මහේලිකාවක් ගැප් ගත්තට පස්සේ දරු ගැප මොරන්න ගැප් එක හරපානවා වගේ කිරිමඟුරු දෙන්නා වගේ ඒකට අවශ්‍ය සත්‍ය කරුණු Taman ගැප්ගත්ත මමක් වගේ අර වැඩෙන විපස්සනාවට සප්පාය කර්ම කලසවා දෙනවා. සැප කර්ම කලසවා දෙන්නේ කල්ල නරක නැතිවමින් අසුදුසු වෙන්නේ. අනවශ්‍ය දේවල් නාහාකාරීකෝ. බන ධර්ම සාකච්ඡා වගේ දේවල්ට හිත දෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන පරිසරය දෙන්න ඕනේ. හොඳ සෞඛ්‍යයක් නඩත්තු කරන්න ඕනේ. හිත තුෂ්‍ය කරගන්න ඕනේ. සීලයෙන් විතර සාකච්ඡා කරන්න ඕනේ. කරලා කරලා කරලා ඒකට අවශ්‍ය අර සප්පාය කර්ම සඵල වෙන්නේ. ඒ වගේම කායයේ ජීවිතයේ නිර අපේ නිර්පේක්ෂතාව පටලයි. අන්නර විදිය අරමුණ පේන තැන ඉඳලා නොපෙන තැන ගියාම මමයාවෝ මගේ මනාපවෝ මගේ විචක්ෂක නැතුව අපි නොදන්නා තැනකට යනකොට අපි ආපහු ගන්නේ අපිට හීනාඩිය දාන්නේ බය උපදින්නේ නිරකම උපදින්නේ මමයට සහ කයට තියාගන්න නිසා මේක තමයි අපි මේ රකින්න හදාගන්නේ. එන්නේ වෙලාවේදී යනවනම් එතෙන්ද කය සහ ජීවිතය පිළිබඳ අපේක්ෂාව අතහැරලා ඒ සඳහා කරන්න තියෙන එකම කෙටි ක්‍රමය තමයි සූදානම් යන්නේ. ඒක නිසායි අර ගාථාවේ තියෙන්නේ අන් ශරීරංගයක් රකින්න ධනෙදී ජීවිත රකින්න ඕන නම් ශරීරංගයක් හරිදී. නමුත් මේ ධර්ම අනුසරණය කරනවා යෝගාවචරය ධනයද ශරීරාංගයේද ජීවිතයේද තුනම දෙන්නේ. ඒ කියන්නේ පොඩි බිල්ලකින් බේරගන්න පුළුවන් යකෙක් නෙවෙයි. නර බිල්ලක්මයි ඉන්නේ. ප්‍රාණයට ප්‍රාණ. අන්න ඒ වෙලාවේදී මේ අවබෝධ කරන්නේ නිරෝධ සත්‍ය බව නැත්නම් මේ නිරෝධ සත්‍ය පිළිබඳ පෙරවුවක් බව දන්නවනම් අපිට තේරෙයි කර්මකේ නාම තේරෙන්නේ මේක සංසාරේ කවදාකවත් නැතිව. ඒකට බුදුහාම කියන්නේ බුද්ධේ අනනොසුතේසු ධම්මේසු සක්කුමුදවාදී ඥානමුදවාදී පඤ්ඤාවුදවාදී විචාවුදවාදී ආලෝකෝදවාදී මේ පෙර නොඇසු නොවැරූ මේ කොටසට මට ඇහැ පෑදුනා ඥානෙ පෑදුනා විද්‍යාව විද්‍යාව කියලා කියන්නේ ඒක මුහා කරන මේ ඒක ඒකාකාරීකම නිරතකම බය නිදිවට ගතිය අයින් කරලා විද්‍යාව පානයි දෙකල යුත් මට වැටහුණා ප්‍රඥාව උදපාදි ලෝකෝත්තර ප්‍රඥාවක් තම ලෝකෝත්තර නෑ නමුත් මේ කපාගෙන යන ගංගා දිගේ ඉහළට යන පීන් ලැබෙන ප්‍රඥාව පහන ආලෝකයක් පහළ වෙනවා අවිද්‍යාත්මකාරය දුරු වෙනවා. ඉතින් මෙතන මේ පුංචි අතරමඟදී හම් වෙන මේ පුංචි කඩයිමක් මම මේ නිදර්ශනට ගත්තේ මේක මේ ලෝකෙට අයිති නෑ කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම මේ ලෝකෙට අයිති දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දැනගත්තට වැඩිය නිරෝධ සත්‍යයේ කටයුත්තක් තියෙන මේක සාක්ෂාත් කරගෙන කරන්නේ. සාක්ෂාත් කරන්නේ කියලා කියන්නේ ඒ වෙනකොට අප කරා පැමිණලා තියෙන නමුත් අපි gadu ගන්නොත් කරප්පන් ආවොත් දැඟලුවොත් බය වුණොත් කලබල වුණොත් ඒක තමයි ඒකට කරන්න තියෙන ලොකුම අනදරය. ඉන්නේ අනදරය නොකර ඒකට නිසින්ින්දේ ඒ නොදන්නා දැනට නිසින්ින්දේ බුරුදු කරන එක ලොකු පරිත්‍යාගයක්. ලොකු කාය ජීවිත දෙකේ নিরপেক্ষ භාවයක්. ඒ නිසා එතන අනිත්‍ය සංඥාව ගන්න නම් මේ ආනාපානේ භව ගෙවෙන සුළු. ඒ ගෙවුනට ඒක මේ ආනාපානයේ සදාතනික නැතිවීමක් නෙවෙයි මේ ආනාපානයේ හැටි මෙහෙමයි. වරින් වර නැති වෙනවා වෙන වරින් වර එනවා. ඒක තමයි අනිත්‍යත්වය කියලා කියන්නේ. නමුත් අර කුමරු කුමරි ශප විඳපු ජීවිතයේ දුක් පීඩ අවස්ථාවල් මගහැරමින් ජීවත් වෙච්ච එකනට මේක පේන්නේ මහ විශාල විනාශයක් වගේ. මේක විනා මේක දරා ගන්න බැරි තත්ත්වයක් වගේ පේනවා. ආනෙම පේනකොට ඒක දිලා හයියෙන් හුස්ම කරගෙන ආයෙත් හුස්ම තහවුරු කරගන්නවා මම යා තහවුරු කරගන්නවා. එහෙම නැත්නම් සැක උපදවනවා මේ මට වැරදිලාද කියලා. මොකද කල්පනාවම තියෙන කොහොම හරි සක්කාය දිට්ඨිය පොහොර දානවා. අන්න එවැනි අවස්ථාවල කාය ජීවිත නිර්පේක්ෂ භාවය කාය ජීවිතය පිළිබඳ ආලය හැරපලා මේ Nirodhe පැත්තට යන මඟ Nirodhe පැත්තට යන පාරට අනුග්‍රහ කරනවා කියන එක පෙර නොඇසුණු විරෝධයක්. අන්න එතනදී තමයි මේ යෝගාවචරය තේරුම් අරගන්න මෙතෙන්දි බුදුහාමුදුරන්ට අපිට උදව් කරන්න බෑ. නැත්නම් ඒකයි කලින් මාත හොදාගත්තේ මට ඔබලා වෙන කරන්න දෙයක් නෑ. මම පාර කියලා කියනවා මෙන්න මෙතනදී මේ ආලේ හැරපීම කරනවා. එතකොට කරන මේ ත්‍යාගය, එතකොට කරන මේ අතහැර දැමීම, එතකොට කරන මේ නිදීම, එතකොට කරන මේ ආලේ හැරපීම දසදාන වස්තු දෙන්න වගේ හේතුයි. මේ ආත්මික කරගත්ත උපයාගත්ත ටිකක් දෙනවම නෙවෙයි. සංසාරේ පුරාවට ගෙනාවු මම යට ඇති ආසාව, මගේ රුචිකම් වලට ඇති ආසාව, මගේ පෞෂත්වයට ඇති ආසාව ඊළඟව. නමුත් ඒ තාම සත්‍ය නිරෝධ සත්‍යයක් නෙවෙයි. අඩු ගන්න ලෝහන් මාර්ගයක් නෙවෙයි. මේ සංස්කාර තුنين කාය සංස්කාර හැරපීම. ඉතින් මේක මම හැමදාම මේ නැවත නැවත මතක් කරන්නේ මේ උගෝදෙනෙක් මේක අත්දකලා සමහරවල් තාම මේක පිළිබඳ හිතේ කහට තියෙනවා. ඉතින් එහෙම නැතුව ඉදිරියට ගියොත් ඒ පුද්ගලයාට ඒ කාය සංස්කාර පිළිබඳ ඇති ආසාව අතහැරලා කාය සංස්කාර සමථයකට ගිය ගමන් වීජ පරිසංවේදී අර්ථ සිස්සාමේ දෙකදී ලෝක පරිසංවේදී අර්ථ සිස්සාමේ දෙකක් කියලා අමානුෂික ප්‍රීතියක් පහළ වෙනවා හිතට. මේ දේවල් බදාගෙන ඉන්නකොට තමයි කරදරේ නිල ධර්මයට පස්සේ පුදුම සාන්තියක් තියෙනවා. ඒක කවදාකවත් රූප බලලා සද්ද අහලා ගත රස බලලා ලබන ආමිෂයක් නෙවෙයි නිර්ආමිෂ ප්‍රීතිසුඛ පාලය. ඒ කියන්නේ මේ විනිශ්චයත් එක්කම කාලිකවම තමයි ඒක ආනිහස ලැබෙන්නේ. ඒ කරපු පරිත්‍යාගයට සාපේක්ෂව. කරපු නිරෝධ සත්‍යයට සාපේක්ෂව තමන්ට මාර්ගයක් තේරෙනවා මේකයි මේකේ මාර්ගය කියලා ඒක රක්නේ ප්‍රීතිසුඛක් පාලය. ඊට පස්සේ මේ ප්‍රීතිසුඛ කියන්නේ වේදනා චෛතසිකයේ අංග දෙකක්. ඊට පස්සේ පුද්ගලයා ඒ ධානාංග වශයෙන් ලැබෙන මේ ප්‍රීතිසුඛ කියන ධා වේදනා සයිසිකෝ හෝ එහෙම නැත්නම් ඒ කායයට දැනෙන යම් අමිහිරිකර වේදනා හෝ අදුක්කම සුඛ වේදනා පිළිබඳව අමුතුම වේදනා සාගරයකට පිවිදෙනවා. එකම චිත්තක්ෂණයකවත් වේදනාවක් නොදැනිනේ අඩුවන්නේ ඉන්න බව දන්න. භවය කියලා කියන්නේ වේදනාවක් සැප දුක හෝ අදුක්කම සුඛ කියලා විකතෝම පවතින වේදනාවක් වගේ. හරියට විකට පවතින සත්‍යයක් වගේ. ඒ වගේම හැම වේදනාවක් විසීම සංඥා වැඩ කරනවා මේක දුක ලේබල් එක අලවනවද සැප ලේබල් එක අලවනවද අදුක්කම සුඛ ලේබල් එක අලවනවද කියන එක කිසිම දවසක පූර්ව නිගමනයක් නෙවෙයි එතන එතන සිදුවෙන දෙයක්. ඒ නිසා වේදනා සංඥා දෙක පිළිබඳව කවදාකවත් නැති. එහෙනම් රූප ධර්ම ගෙවන් කරාට පස්සේ නාම ධර්ම පිළිබඳව පුදුමාකාරී උත්වීමක් ඇති ඒක තමයි සර්වචනාංශය සඳහන් කරන්නේ චිත්ත පරිසංවේදී සංඛාර පරිසංවේදී අසසීසාමිති චිත්තය. චිත්ත සංස්කාර කියලා කියන්නේ සංඥා වේදනා දෙකේ දැඟලිලි පෙරලි. උඩ දැඟලි කොට දැඟලි. ඒක පේන පටන් අර ගන්නවා තමන් ඉන්නේ ඇත්තටම හීනෙකද භාවනාවකද කොහෙද හිත පවතින්නේ කියන එක හිතා ගන්න බැරුව මේ වේදනා ගොඩක සංඥා ගොඩක පාරතරවන් වෙලා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී ආයතනයක් කාය ජීවිත අප අපේක්ෂාව කියන කෙනාට නම් නැත්තම් කාය ජීවිත පිළිබඳ බැරි ආශාව තියෙන කෙනාට හෝ එහෙම නැත්නම් විශේෂයෙන් කියන්න පුළුවන් යම් මානසික අසහනතාවයක් තියෙන කෙනාට මේක මොනම විදිහම තරක් බෑ. අදුවන් හීනමානේ හෝ උච්චමානේ අධිමානේ කියන දෙකේ එකක්වත් තියෙන මිනිසෙකුට මේ ආත්පසින් දැන වේදනා ආත්පසින් දැන මේ සංඥා අඳුර ගන්න බෑ. ඒ මොකද යම් යම් මානසික අඩුපාඩු කියන කෙනාට ඒ මතුවෙන මේ ගොජ දාගෙන එන මේ වේදනා සමහරවිට කෙනෙක් කතා කරනකොට හොඳට නැත්යි. සමහර කෙනෙකුට රූපකාරීත්වය වෙනවා. සමහර කෙනෙකුට ගඳයි. සමහර කෙනෙකුට රස වශයෙන්යි. සමහරට කය වනවනවා පොල්ලනවා වගේ සුලම් වශයෙන් කරක පත්තු කර පහන් දැල්ලා වගේ නලවන්න ගන්නවා. සමහරවිට මානසික තත්ත්ව පහළ වෙනවා. හැලුසිනේෂන්ස් එහෙම නැත්නම් මානසිකාර පහළ වෙනවා. සේරම මනෝමය බවත් මනෝකුම්භංග බවත් මනෝශ්‍රේෂ්ඨ බවත් පිළියර ගන්න හොඳ සෞඛ්‍ය සම්පන්න මනසක් මනසක් තියෙනවා. එහෙම නැත්නම් අර තියෙන මානසික දුර්වලතා ලොකු වෙලා පේන්න පටන් ගන්නවා. මේ සමහරු මෙතෙන්ද ගිහිල්ලා මේ අනාගත වාක්‍ය කියන්න පේන කියන්න පටන් ඕන දෙයක් වල පේනවා මට කියන්න පුළුවන්. ඇත්තටම කියන දේවල් හරියට වෙලාවලු තියෙනවා. සමහරවල් ඇහෙන්න පටන් අර ගන්නවා. ඒ පුද්ගලයා ඒකෙන් පේන කියන කොවිල් හදන මිනිස්සු. මගේ ජීවිතේ මම දැක්කා. සමහර කවදාකවත් නැති ගඳ දැනෙන්න පටන් ගන්නවා. සුවඳ. සමහරට ජීවිත රස. ඒකෙම කායයේ විවිධ භාෂ. ඒ වගේම මනසට කවදාකවත් නැති ධර්ම කොටස් තේරෙනවා. ඊටාම තුච්ච පාහර නොකරන තහවතුර හිතේ ඉන්න පටන් ගන්නවා. ඉතින් හිතා ගන්න බැරි වෙනවා මේ කොහෙන් මෙව එනවද කියලා. අන්නේ වෙලාවේදී මේ භාවනාව දැන් තියෙන රූප දක්වන නෙවෙයි කාය සංස්කාර සංසිද්ධා මේ තියෙන්නේ නාම ධර්ම වල මෙවුවා මේ අනිත්‍යත්වය තමයි මේ පෙන්නන මේ වගේ හොඳ නරක හරි වැරදි මේ ලේබල් වලවන්න ගත්තොත් අපි ඒවට පංගුකාරය කොටස්කාරය වෙන ඒවත් එක්ක අපි ඇමිනෙනවා පැටලෙනවා ඒව හමුනා ගන්න නැතුව පටලවා ගන්න නැතුව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා මේ ඇති වෙන චිත්ත සංස්කාරයන් දිහා බල එක සංසිඳවනවා කියන්නේ නැත්නම් ඒක නිරෝධය දෙනවා කියලා කියන්නේ ඒක දීලා දානවා කියලා කියනවා ඒක අතහැර දානවා කියලා කියන්නේ ඒකෙන් මිදෙනවා කියලා කියන්නේ ඒක කාලේ හැරපෙනවා කියලා කියන්නේ අපේ මතිමතාන්තර අතහැර දෙනවා අපේ ආකල්ප අතහැර දෙනවා අපේ රුචි අනුසරණ අතහැර දෙනවා අපේ පෞරුෂත්වය අතහැර දෙනවා ඒ ඕනගේ අභියෝගයක් ගන්නවා මුගදෙනෙක් ඉතින් යන්නේ ගියාට පස්සේ අර තමන්ගේ මත මත අතර අතහරන්න වෙනකොට බොහෝමත්ම මුසුක් වෙනපත් වෙනවා. තමන්ගේ පෞරුෂත්වය අතහැරේ, දෘෂ්ටි අර්ථකම් අතහැරේ, ප්‍රතිමතාන්තර අතහැරේ, සංස්කෘතිය අතහැරේ. ඒවා ගැන සැකසීම කෙනාට ඉතින් එහාට නිරෝධයක් නැහැ. නමුත් මේ සේරම මේ උපක්ලේශ පමණක් බවත් මැද තියෙන දබරත්තරනේ. ඒ මොනවාක්වත් නැති බව තේරුම් අරගෙන මේකත් දීලා දැම්මොත් චිත්ත සංකාරක් දීලා දැම්මොත් අර පීතිපටි සංවේදී සුඛපටි සංවේදී වගේ යම් මානසිකයක් අපි විඳද කාය සංස්කාර දීලා දැම්මා වගේ ඒ වෙලාවෙත් මේ කියන්නේ චිත්තපටි සංවේදී අස්සසී සාමිති සික්කති හිත හුදු මොනක්වත් නැති හිතලා කාය මේ ආනාපාන සංසිද්ධ තත්වයේ තියෙන හිස් බව නෙවෙයි ඊටදී තාමත්ම ගැඹුරු හිස් චිත්ත තත්ත්වයක් වෙනවා නිසා පෝරකේ ලෑල්ල අයිස් කරුවා වගේ. දැන් මොන්නේ ඇදෙන්න වැටෙන්න හදන කෙලෝරක් නැති අකාඩයකට වැටෙන්න හදනවා වගේ සමාරුන්න බය වෙනවා. සමාරුන්න කියනවා මේක තමයි මිදීමේ ලක්ෂණය. උපස්තරයක් නැහැ. අඩියක් පෙන්න නැහැ. ඉතින් ඒක විනාශයක්, නාස්තියක්, භයානක තත්ත්වයක් කියලා හිතන තීන් අඩිය දානවා හඳ දෙයක් නැහැ. මොකද මේ මිදීමේ ලක්ෂණ අනාලම්බිත පුරු. ආලම්බණයට ගන්න දෙයක් නැහැ. හැබැයි මොකොත් වෙන්නේ මෙන්න මේ චිත්ත tattweදී මේක පරිත්‍යාගයක් කාත හැරීමක් මේක මිදීමක් මේක ආලේ හැරපීමක් කියලා ඒ අභියෝගය ගත්තොත් අභිප්‍රමෝදයක් චිත්තං අසුචිස්සාමිති කියලා අති ප්‍රමෝදයක් වෙන්න පටන් අර කාන්දිර ආමිත ප්‍රීතියක නැත්නම් කාය සංස්කාර දීලා පෙන්නේ ඒක සාමාන්‍යයෙන් කියන්නේ අභිප්‍රමෝදය අමානුෂිකයි ශුඤ්ඤාගාරං පවිත්තස්ස සංකසිට්ඨස්ස බික්ඛුනෝ අමානුෂී රති හොಂತಿ සම්මා ධම්මං විපස්සක මනාකොට මධ්‍යම ප්‍රතිපදාතිකේ ධර්මයේ ධර්මයේ වාසයි විපස්සනා කරන්නා වූ ඒ මනා හිත්ති සාන්ත හිත්ති විචුවට අමානුෂී රති හො මනුෂ්‍ය ජීවිතේ හිතා ගන්න බැරි භාවනා රතියක් එන්න පටන් ගන්නවා අම්මගේ දීපු කිරිවලවත් එහෙම රසයක් නැහැ හැබැයි ඒක ආවේ කොහොමද? අර මගේ රුචිකත්වයේ පාවයි. මගේ කැමැති අකමැති දේ පාවයි. මගේ පෞරුෂත්වයේ පාවයි. මගේ සංස්කෘතික ගති මාව හඳුනා ගන්න තිබුණ යම් මේ සේරම අනිත්‍ය බවක් ඒවා නිකම්ම නිකම් පොදු වාෂ්පීකරණය වෙන දේවල් බවක් ඒක වාෂ්පීකරණය වෙන්න දෙන දීලා බලන එක තමයි මේ රැළෙන ඇටට මැස්ස ගන්නවා කියන්නේ එකක් කියනකොට එතන නියුර දෙවීමක් දීලා දෙවීමක් විරෝධ භාවයක් පේනවා. ඒ තාමත් නිවන නෙවෙයි. ඒ තාමත් නිවන නෙවෙයි. තමයි තේරෙන පටන් ගන්නවා මේ පිටින් කියන දසදාන වස්තු දීලා දානට වැඩි අමාරුයි මේ ආශ්‍රව ප්‍රසස්ස දීලා දාන. ඊළඟ යටින් තියෙනවා තව වේදනාවයෙන් අපේ වේදේ තමයි වේදනාව කියන වේදේම තමයි අපේ දැනුමත්. ඒ වගේම වින්දනය අපේ ජීවිතයේ සුඛ වින්දනය සඳහා තමයි ජීවිතේ සතුට අපි මැනෙන්නේ. දැන් සුඛ දුක දෙකම සමකල කරගන්න. ඒ වගේම අපේ සංඥා පද්ධතියක් තියෙනවා මගේ අගයන් ආඩම්බරයක් කියලා. ඒ තේරෝ මම සියල්ල නැතුනොත් මම රකින්න උත්සාහ කරනවා. මෙතෙන්දී ඒකත් දිලදා. අංගම් ධනං ජීවිතං ඡාපි සබ්බං ධනෝ නරෝ චදේ ධම්ම මනුස්සරන්තෝ. තමන්ගේ ධනයත් ජීවිතාංගත් ජීවිතයත් සියල්ලම දිර දාන්න ලෑස්ති වෙනවා. නියමවල විදිහට ධර්මය අනුසරණය කරන්නා වූ ඒ නරයා. ඒ භාවනා යෝගාවචරය. අනේ ඉතින්දි තේරෙනවා මේක අපිට මේ බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ කියලා දීලා සංඝයා ඉඳලා සීපත දෙන දායකයෝ ඉඳලා නැවත නැවත සීපත් කරලා මේක කරන්න අමාරු නම් බුදුහාමුදුරුවෝ කිසිම ගුරු උපදේශයක් නැතුව මෙතෙන් දැවිලා කළ යුත්තේ මේකයි කියලා. හරියට අවබෝධ වෙනකොට ඉදං දුක්ඛ නිරෝධාරිය සත්‍යන්ති මේ භික්ඛවේ උබ්බේ අනනුසුඛේසු ධම්මේසු චක්කුමුදපාදි ඥානමුදපාදි පඤ්ඤාවුදපාදි විද්‍යාවුදපාදි ආලෝකෝදපාදි කියලා මොන්න තරම් පිපිච්ච බුදු වෙච්ච හිතක් තියෙනවද කියලා හිතන්න. අපිට මෙච්චර කියලා තියලත් අපි එතෙත් කියarpත් දෙපරපා. ආපහුවෙන් ඉස්සරහට යන්න. එහාට කටම මෙහාට කටම. බුදුරජාණන් වහන්සේ සදා කරනවා මට මහණෙනි එදා කදාකත් නාහබු විදී ඥානයක් පහළ වුණා මේ තමයි නිරෝධ සත්‍ය කියන්නේ. ඒකම දෙවෙනි වතාවටත් අර බින්ගේ හරහා කෙල හරහා පිටිදට යනවා. එතකොට කාය සංකාර, මනෝ සංකාර ගියාට පස්සේ ආයේ හිතට මේ මෙලෝ දෙක ස්ථිර භාවයක් ඉසුගලන්න තරක් නැතිනම් බෑ. ඊට පස්සේ තමයි අනිච්ඡාන පස්සේ අසසි සාමිති තික්කති විරාගාන පස්සේ අසසි සාමිති තික්කති නිරෝධහරි පස්සී කක්ෂ සිස්සාමි හික්කපටි නිසකාණු පස්සී අස සිස්සාමි හික්කපටි කියලා ඒ වේදනා සංඥා ඉවත් කරලා පස්සේ ධර්මතාවය අවබෝධ ධර්මතාව පේන්නේ මේක කිසිම දෙයක් එහෙම හරපද්ධතියක් හෝ අරටුවක් හෝ මදයක් ගන්න දෙයක් නැහැ සියල්ලම දෙකක ගැටීමක් අත් දෙක ගැටීමෙන් ආපු අපුරිහදයක් වගේ එකක් ගන්න දෙයක් නැහැ එතකොට අනිත්‍ය කියන එක හොඳට තේරෙන පටන් ගන්නවා. ඊට මේ දේවල් අල්ලබදාන මේක මම කියන එක හරියට අකුණු විදුලියක් කොටනකොටම ඒ අකුණු විදුලි ඡාපය මම කරගන්න හදනවා. යකුණු ඡාපේ තප්පරේ කර කලින් එතන අහසෙත් නැහැ. ඒ වගේම අකුණු විදුලි ගැහුව ගමන් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් මේ පහළ වෙන අකුණු විදුලිය දැකලා ඡාපේ දැකලා ඒක මම ඒක මගේ ඒක මගේ නිර්මාණයක් කියාගෙන ඒක අල්ලගන්න පටන් අරගත්තොත් ඒක ඒකාන්ත දුක පිණිස තියෙනවා. මොකද එහෙම පවතින දෙයක් නැහැ. ඒක නිසා ඒව දීලා දානවයි කියන එක තකමන දෙයක් නෙවෙයි දීලා දාලා තියෙන එක. පිළිගන්න එක විතරයි තියෙන්නේ. ඒක කොහෙද යන සංසිද්ධිය. ආන්නේ විදිහට මේ අපි මේ සංසාරේ අපිත් එක්ක සංසාර ගමන යන කට්ටිය මමේ කියන මගේ කියන જાතිය කියන ආගම කියන අයියා කියන මල්ලි කියන අනේ මේ විදිහට දුක කැහේ. අනේ මේම තණ්හාවක් අනේ මේම ආසාවක් ජනෙයි ලැබෙයිද මේ ගැළවීමක් කියලා. ඒක නම් ඇත්තටම අතහරින්න පුළුවන් නමුත් අර ඇතුළෙන්ම හම්බෙන මගේ රුචිකා මගේ මනාපක අප්‍රියමනාපක අතහරින්න වෙනකොට පුදුමාකාර හල්කාබලීමක් කරන්න සිද්ධ අපි දන්නේ නැහැ මේ රුචිකම් වලින් තමයි අපිට මේ සංස්කාර ඇති වෙන්නේ කියලා. ඒ වගේම රුචිකම් කියන එක පිටින් ගෑවිච්ච සායමක් බව. මේ ජීවිතයේදී පිටින් හම්බෙච්ච ආලේපයක් බව දන්නේ නැහැ. අපි අපේ මනුස්සකමට වඩා මේක අගය කරන ජීවිතයක් තමයි පු탁ජනය කියන්නේ. මෙතෙන් තේරෙනවා මේක හුදු පිට ගාපු සායමක් විතරයි. මේ සායමේ හැප්පුමක් අපිට කදාත් ඇතුළ දකින්න. මනුස්සත්වයේ දකින්න හම්බෙන්නේ ප්‍රභාසර හිත දකින්න හම්බෙන්නේ නැත්නම් මේක මේ කාලය හැරපී මේ මිදීම පටිනිස්සජ්ජනේ ත්‍යාගය ඇත්තම කරන්න දෙයක් නෙමෙයි එතන තියෙන්නේ කෙරෙන දෙයට වැරෙන හැටියට නැස ගන්න එකයි තියෙන්නේ. නිසා මේ හරියට යනකොට භාවනා කරන්න කියලා කළ යුතු කිසිම දෙයක් නැහැ. ස්වභාවයෙන් දිගහැරෙන මේ භාවනා අනුග්‍රහ කිරීමයි අවශ්‍ය කරන්නේ. අනුග්‍රහ කරන්න අනිවාර්යයෙන්ම අනිත්‍ය සංඥාව අවශ්‍යයි. අනිවාර්යයෙන්ම දුක්ඛ සංඥාව අවශ්‍යයි. අනිවාර්යයෙන්ම අසුභ සංඥාව අවශ්‍යයි. අනිවාර්යයෙන්ම අනාත්ම සංඥාව අවශ්‍යයි. මෙතෙට එනකන් නම් දුක්ඛ සංඥා අනුත් අනිත්‍ය සංඥා අනත් සංඥා අසුභ සංඥා නාස්තිකයි ද්වේෂ සාගතයි තේන විදිහට මේ ජීවිතයේ තියෙන යුනිවර්ස නැති කරනවා කාබාසිනියා කරනවා මේක වහා මුස්පේන්තුවක් අවමංගල්‍යයක් කියලා තමයි නමුත් අර කාය සංඛාර වචී සංඛාර ගෙවා දැමීම සතුටින් එළඹ සිටි සිහියෙන් කරපු කෙනාට පේනවා මේක අල්ලගන්න එකයි අස්වාභාවික දෙයක් අතහැරීම වෙච්ච දෙයක් ඒක කරන්න දෙයක් නෑ ඒ වගේම තමයි මනුස්ස මනස තියෙන බරකුත් නෙමෙයි. ඒ බුහුණු කරන දේකුත් නෙමෙයි මනුස්ස මනසේ ස්වභාවය. අන්‍ය ස්වභාවය තමයි නිවස. එහෙම තමයි අපි හැබෑ නිවස. මේ ඒ මත ඇලවිලා තියෙන උපක්ලේශ ටික තමයි කෙලස් කියලා කියන්නේ. පිටින් ගෑවිච්ච දේ. ඒක මේ ඇසුර නිසා කාම වස්තු ඇසුර නිසා වෙච්ච දෙයක්. බල්ලුත් එක උදියා ගත්තාම බලුමක්වත් එක නැගිටින්න ඕනේ. ඒක ඉතින් අහන්න දෙයක් නෙමෙයි. මොකද බලුමක් කියන්නේ බල්ලා නෙමෙයි. ඒක වෙනම කතාවක්. ඒ වගේ මේ බලුමක්ක ටික අයින් කරන්න වෙයි කියලායි අපිට මේ තියෙන දුක. මොකද ඒගොල්ලෝ ඇලි ගැලි වාසයේ ඉන්න කොයි දුකේ වගේ අපිට. බලයන් කිව්වත් යන්නේ නැති නිසා අපි හිතනවා බලුමක්ක බල්ලට ලොකු ආඩම්බරයක් කියලා. ඒ වගේ මේ මේ නිරෝධයේදී තේරෙන තියෙන්නේ බල්ලා වෙනයි බලුමක්ක භාෂාවෙදී. වටිනාකමෙන් තොර බලව ජීවත් වෙන්න පුළුවන් කියන එක වගේ අන හැලෙනකොට හැලෙන්නලා බලන්න එකයි තියෙන්නේ. ඒ නිසා සර්වඥාන්ත මේ නිරෝධ සත්‍ය පෙර නොඇසු නොවිරු විදිහට කතා කරලා චේතනා කරලා මේ නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥානයේ වශයෙන් පෙන්නන සීනේ සාක්ෂාත් කරගන්න. සාක්ෂාත් කරන්නේ කියන්නේ කාපට හිංගලින් කියනවා. කියන්නේ දෙන්න දැක බාර ගන්නවා කියන එක. සාමාන්‍යයෙන් ආප්ත උපදේශයක් තියෙන තෑග දීමට වැඩිය වටන තෑග බාර ගන්න කියලා. අපි ලෝකයේ අපි හිතන්නේ තෑග දෙන එක නයි ලොකු කියලා. ඒක නෙවෙයි සත්‍යය නම් දෙන තෑග බාර ගන්න එකයි. ඉතින් මේ භාවනා කරන යනකොට අනිවාර්යයෙන් මේ තෑග අපිට හම්බ වෙනවා. හම්බ වෙනවා අපි කියන්නේ මොකද්ද? පොඩ්ඩක් ඉන්න පස්සේ ගෙදර ගිහිල්ලා එනකන් ඉඳ තියාගෙන ඉන්න මං එන්නම් කියලා. ඒ පන්සලක් ඒකවලා සංකරම දායකයෙක් වෙනවා මේ හැමදාම ඇවිල්ලා යාම්රණ කියලා අනේ ස්වාමීන් වහන්සේ ජීවිතය හරියම දුකයි. හරියම කනගාටුයි. බොහොම දුකයි. ඒ තුමාම කාන්දුව කනගාටුයි. පවුලෙන් දැක්කේ කියනවලු හරියම දුකයි ජීවිතේ බොහොම කරන්න දෙයක් නැහැ බොහොම දුකයි කියලා. ඊට පස්සේ යාම්රණ කිව්වලු මේ ඒක තමයි මේ සාසනය තියෙන්නේ. ඒකෙන් තියෙන දුක ගෙවම් කරන්න ඕන. මට නම් හිතන්න බෑ හම්බුනේ මේක මේ මේ තියෙන දුකේ හැටියට මේක ගලවන්න බෑ. කියලා මේ මේ මහපාත වහන්සේ දන්නවනේ මේ ආමුදු කොහොමද? තමකම තේරෙන භාවනා කරන ආමුදු කෙනෙක් කියලා. ඊට පස්සේ අර උපාසකමා ජාතවතු මහමුදවවල. ඊට ඇත්තටම මේ දුක අයින් කරනවා. පිසුව ගන්න ආමුදුනේ කොයි වෙලාවකරි අයින් කරන් කරනවා හොඳයි. එන ඔත්තන වාගෙන්ට පැය භාගෙන් මම අයින් කරනවා. අනේ පිසු දාන්නේ පවුලට කියලා ඉන්න ගන්නවා කියලා ගෙදර. මම මේක කියලා නේ ආවේ. ඔන්න ඔය දෙකම තමයි මේ නිරෝධ සත්‍ය ගැන කියන්න තියෙන්නේ. අපට හරියටම මේ තව චිත්තක්ෂණයකින් අකාලිකව බලන්න පුළුවන් දේ හම් වෙනකොට අපි දහසකුත් එකක් නිදහසට කරමු. ලේසියටත් 15ටත් දැන දැන වැඩි කරමු. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියනවා නැත්නම් හදලා ඔය ටික දිහා බලන්න අපේ හිත කොච්චර ചാටු කරනවද කියලා කොච්චර මායා කරනවද කියලා වෙත පැමිණිච්ච කරා පැමිණිච්ච මේ නිරෝධයට අපි කොච්චර ආලවට්ටම් කරනවා. ඒකයි සරුවචනන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ මහනි මේ බණ අහලා අවුරුදු 7ක් භාවනා කරොත් අඩු ගානේ අනාගාමී වෙනවා නැත්නම් සියලු කෙලෙස් තුම් කරලා පහත් වෙනවා. අඩු කරන අඩු කරන අඩු කරන ගියා දවස් 7ක් මේක හරියට දැනගත්තොත් හතක් භාවනා කළොත් එක්ක අනාගාම වෙනවා සෞපතිශේෂණ සියලු ඔක්කොම අයින් කෙරුවා නම් උපති විරහිතන පහත් වෙනවා. බෝධි රාජ සූත්‍රයේදී කියනවා උදේ මේක අහගත්තොත් හැන්දෑවෙම කොට අයින් කරන්න. මොකද මේ කෙලෙස් ඇත්තටම අපි බදාගෙන නැහැ. අපි ඉල්ලගෙන කන බෙදාගෙන කන පරික්ෂණය කිදී. නිරෝධ සත්‍යයේදී ඒක කොච්චර ප්‍රකටද කියනවා නම් ආගම කියනවා අපිට එහෙම නෑ ඒක වෙනම එකක් මේ ලෝකේ නෑ වෙන තැනක් තියෙන අපි මේ ආත්මයට දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය බලා ගන්නවා නිරෝධ සත්‍ය අපිටයි එකක් නෙවෙයි නමුත් මම මේ උත්සාහ කළේ මෙන්න මේ වගේ ඩිංගවල් දෙක තුනක් කරා යන්න වෙනවා එතෙන්දි පැහැදිලිවම අපිට විකල්පයක් වශයෙන් එක පහළ වෙනවා අපේ තර්ක මනස කවදාහක්වත් නිකල්ලන්නේ තර්ක මනස নানা ආකාර විදියට දෙපැත්ත දෙක ගැටලනවා අර මැද තියෙන විකල්පය අපහැර. ආස්වාද ප්‍රසන්න දෙක ගැටලනවා අතරමැද තියෙන හිස්තන අපහැරලා. සැප දුක දෙක ගැටලනවා අතරමැද තියෙන අදුක්කම දුකය අපහැරලා. ස්පර්ශයක් කරනකොට ස්පර්ශය අල්ලන ස්පර්ශයේ සමුදේ හටගන්න මාළුන කවදාකවත් එකකින් ගෙවිලා යන හැටි බලන්න අපි නෑ. ඊගාවෙන එකට ඊට දෙවි ආවොත් වෙනවා. මේ වගේ සෑම තැනකදීම මේ තණ්හාව ගැටලන්නේ ඒ මධ්‍ය ප්‍රතිපදාව හංගන්න. ඒ සඳහා එකයි කරන්න තියෙන්නේ අපිට එලෙබසිටි සීයකින් හැම විකල්පයකටම සමහිතින් මේ කන්නා විසින් පෙන්වන්න හදන දෙකක් ඒ දෙකක් අපි ගැට ගන්නට අනිවාර්යයෙන්ම යටිපහුව වෙන එකක් පිළිබඳව සමසිතින් බලන්න කියෝ අපි කාටද කඩුව දෙන්නේ කියන එකයි ප්‍රශ්න. අපි කාටද ඡන්ද දෙන්නේ අපි කාටද ඉඩ දෙන්නේ කියලා බැලුවොත් හැම චිත්තක්ෂණයකම සමාන අවස්ථාවක් තියෙනවා. ඒක සමහරලාට විරුද්ධ වෙනවා මේ ක්‍රමික දියුණු කරන ආනුපූර්ව ප්‍රතිපදාට විරුද්ධවද මේ කතා කරන්නේ. ආනුපූර්ව ප්‍රතිපදාව අවශ්‍ය කරන්නේ මෙන්න මේ අවදි භාවය ඇති කරගන්න. මෙන්න මේ විදිහේ ධර්මයේ කියන අකාලික බව තේරුම් ගන්න. අකාලික බව තේරුම් අරගෙන ඉවරලා බැලුවොත් හැම චිත්තක්ෂණයකම ඒකාකාරී ප්‍රස්තාවක් තියෙනවා. නිරෝධයේ පිටසක් තෝරන්න තියෙන සමුදේ පිටසක්. තණ්හාව ඇති කරන්නත් ඒකෙම පුළුවන්. ඒකම අකාරලා දැම්මොත් නිරෝධයක් තියෙනවා. ඉතින් ඒක හරි අමාරු හේතු ගන්නලා බලන්න මොකද හැම කෙනාම තමන් පිළිබඳ හීනමානය කල්පනා කරන්නේ. ඒ ඔය කිව්වට මට පාරමිතා සම්පූර්ණ වෙලා නැහැ. මම හේතුක ප්‍රතිසන්දි නැහැ. ඉතින් ඒක නිසා මම ගම් ගිහිනේ. අපි අතින් පව් පව් පස් පව් හිත වෙනවනේ. ඉතින් নানা ආකාර විදිහට තමන්ගේ තියෙන සුද්ධ අවස්ථාවට මේ කෙලෙස් වට ගන්න. ඒ වගේම අනික් කෙනා කියලා අපි දකින්නේ ඒ මනුෂ්‍යයා පටකට කෙලෙස් ටික තමයි. මම කවුද කියලා මම අඳුරගෙන තියෙන්නේ මගේ ගැලස් එකෙන් තමයි. ඒක නිරුද්ධ කරලා ගන්න. ඒ ගෙවල දැම්මට පස්සේ ප්‍රകൃතියට බැඳිනවා. ඒ ප්‍රകൃතියට පස්සෙකට පේන්නේ පාළු. තනියුනවා. නීරසෝනවා. ඒකාකාරී වෙනවා. ඒ කියන්නේ තණ්හාවේ අනිත් පැත්ත එන්නේ. ඉතින් අපි ඒක දකින්නේ දුමංගලයක් විදිහට. අභාග්‍ය සම්පන්න දෙයක් විදිහට කාලකන්නිකමක් විදිහට. ඒ සම්භාවනා කරනකොට යම් වෙලාවක හොඳ සිහියෙන් හොඳ එළඹ සිටි ශක්තිය නීරසකමක්, කම්මැලිකමක්, ඒකාකාරීකමක්, තනිගතියක්, පාළුගතියක් දැනුණා නම් ඒක සිවිදෙන්තුවකට වැඩි ආකල බාර ගන්න එකයි තියෙන්නේ. මහති සාධෝයේ පොත ලියනකොට උන්වහන්සේ ලියන ඉතාමත්ම පවිත්‍රව එක එක විපස්සනා ඥානයක් විස්තර කරන නිර්තන සෑම විපස්සනා ඥානයක පහළ වෙන්නේ දුකකට වහන් වෙලා. අපිට භාවනාදි පෙර නොඇසු නොවිදු විදිහ දුකක් එනකොට ඒක එහා පැත්තේ තියෙන විපස්සනා ඥානය කියලා මතක තියාගන්න. ඒ දුකට අපි ප්‍රතිචාරය කරලා අතපය දිගෑරියොත් අරමුණු මාරු කරුවොත් අර එන්න තියෙන දුක එන්න තියෙන ඥානය කලහයි. දුක හරහා ගියොත් අපි උත් වෙන්නේ ඥානය. ඒ සාධික ප්‍රධානම ගෝලයක් එක තමයි මම භාවනා කරේ. ඒ පඬිස්වාමීන් ඒ සාධික කියනවා භාවනාවේදී වේදනාවක් ආවන සිත් දෙවිදුව ගැට වෙලියා කියලා හිතාගන්න. ඉතින් ඒක විපස්සනා තමයි. ඒක මොකද අපිට මේ දුක්ඛ සත්‍යයි මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. අපි කියන දුක්ඛ සත්‍ය එනකොට බෑ පැන්ඩෝල් එකක් බීලා යනකම් දී. සිද්ධාලෙත් එකක් ආගන්නකම් දී. ඉතින් කවදාකවත් ඒක එහා පැත්තේ තියෙන ඒ නිරෝධ සත්‍ය දැක් ගන්න හම්බ වෙන්නේ අපිට කොන්දක් නැති වෙන්නේ. ඉතින් මේක දහස්වර කරලා තියෙනවා. ඒක කවදාකවත් අපිට විග්‍රහය පිළිසෝ දඬුවම් පිළිස වෙන්නේ නැහැ. මොකද මේක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. මේක නොකරපු කෙනෙක් ජීවිතේ නැහැ. එන පළවෙනිම තමයි බාර ගන්න කිසි කෙනෙක් නැහැ. ඒ හේතු කරලා කරලා අපේ කර්ම ගෙවෙනකම් අපි තියෙන තකතිරුක මූණ හොත් දින උදලවල මට්ටම් වෙනකම් ඉඳලා තමයි අපි බැරි කරන තමයි අන්තිමට ආ මේක තමයි පෙර නොඇසුම වූ ඥානි කියලා බාරගන්නේ අර ගෙවුනට පස්සේ. එතකොට පේනවා ඒ සඳහාත් කළ යුත්තක් තියෙනවා. ඒ කරන කෙනාට පමණයි ප්‍රතිපදා රකින්න කෙනාට විතරයි ඒක තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා සර්වඥාන්ත විශ්ව කරනවා කළා කියලා ඥානයක් පායි. ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ වික්ඛවේ සච්චිකතංති මේ බුද්ධි අනනසුතේසු ධම්මේසු චක්කමුදපාදි ඥානමුදපාදි පඤ්ඤාවුපාදි විද්‍යාවුපාදි ආලෝකෝ මම මේක කළා. ඒ පැමිණෙන තෑග මම බාරගත්තා. මම නිරෝධයටපත් වුණා කියලා මරණයට මෙපිට බුද්ධියට වැටහෙන තැනක් තියෙනවා. විමුක්තන්ති විමුක්ත මිති ඥානන්ති පජානාති කියලා මේක උගා සූත්‍ර සඳහා කරන හිත විමුක්ත වුණාට පස්සේ විමුක්තන් ඉති මෙයයි විමුක්තිය කියලා කියන්නේ ඥානෙ පාලය. මෙතෙක් කල අපි හිතන්නේ එක අකරතැබ්බේ කියලා. අපි හිතන්නේ එක කාලකන්ද. මේක දීර්ඝකමක් වෙනවා. මේක නිබ්බිදාවක් වේ. අපි කුල්ලුවන් තරම් බලන දුරක් කරා. අර පෙර නොඇසුණු විරු ඥානෙ එනවත් එක්කම හොඳයි මේකට මූණ දුන්නොත් මොකද වෙන්නේ කියලා කෘත කෘත්‍ය ඥානෙ පාලය. මුන් ගුණට පස්සේ පේනවා ඒ දීමත් එක්කම හරි මම අද ඉවර කරා. මෙතෙක් කල මේකට මම ප්‍රතික්‍රියා කරා. මෙතෙක් කල මේක මම විනිශ්චය කරා. තියෙනවා අද මොකක්වත් නැහැ. මුළු හදින්ම බාර. බාර ගන්නවත් එක්කම මම මේ විමුක්ති වුණා කියන වැටේ. ඒක මේ කවුරුත් ඇවිල්ලා අපිට දෙන සර්ටිෆිකේට් එකක් නෙවෙයි. එනසත් අප බලගානේ දිව්‍යඥාතිකේ තෑග්ගක් නෙවෙයි. ඒ පුද්ගලයා ඒ වෙන්න පොඩ්ඩකට ඉස්සලා දාඩිය දාලා පහලවලා වේවුලලා මේකද හරි අරකද හරි කියලා සූදු කෙලලා කෙලලා තමයි අන්තිමට අවශ්‍ය කරන දැනට ඇඟිල්ල ගන්න ගන්නවත් එක්කම ඒ විමුක්ති මිත්‍ය ඥානෙ පහළ ඒකත් අහු වෙන්නේ මේ නිරෝධ සත්‍යය. අපි හුඟක් වෙලාවට කරන්නේ ඒක නෙවෙයි අර තණ්හාව ඇති කරන, මමිය ඇති කරන, අවිද්‍යාව ඇති කරන දන්නා වූ සංකල්පන තමයි ඇඟිල්ල කියන්නේ. කොයි වෙලාවක හරි අපි මේ නොදන්නා වූ එහෙම නැත්නම් මම නැති වූ කරන්නෙක් නැති වූ මේක වෙන්න ඇති මැදමාවත මේක තමයි කල යුත්තේ කියලා ඒකට අත තිබ්බොත් ඒ හා සමානව ඉක්මනට එයින් ලැබෙන මම කරා කියන ඥානෙ පාරු. ඒ නිසා අපි භාවනා කරනකොට එදිනදා ජීවිතේ තර්කවලදී නොදන්න දීගට වැඩිය දන්න කලනත් හොඳයි කියන අදහස තමයි. මේ කන වැන්දුම් වෙලා තියෙන දීව කාලා නැත්නම් කන වැන්දුම් වෙන්න බෑනේ මොක කන වැන්දුම හොඳයි කියනවා මේ අලුතෙන් කරන දීකට වැඩි ඒ නිසා පෙර පරණ පුරුදු දුක මගේ ආරස්සාව කරගෙන මගේ පැලස්ස කරගෙන මගේ බලකොටුව කරගෙන ඒකට අපි රින්ගන්නේ කුතුමාකාර ජයග්‍රහණයක් වගේ මේ පරණ පුරුදුනේ කියන අවුරුදු 40 කට පස්සේ ඕනම කෙනෙක් ඉන්නේ රට් එකේ එමකට ඒ ආහාරම ඕනේ, ඒ ගෙදරම ඕනේ, ඒ ගෑණිම ඕනේ, ඒ දරුවම ඕනේ, ඒ ටිකමයි එන් හෙල්දිච්ච කන්නට මොකක් කරගන්න බැරි. ඔය අවුරුදු 40 වෙනකන් ඕන තරමට ගිහිල්ලා ගන්න කිච්චෝ. ඊට පස්සේ කියනවා අපි 40න් පස්සේ මිනිස්සු තමයි ලෝකේ පාලනය කරන්නේ. ලෝකේ රාජ්‍ය කරන්නේ, ලෝකේ ආණ්ඩු කරන්නේ 40න් පස්සේ කට්ටිය කියන්නේ හොඳටම පිටවෙච්ච කට්ටිය තමයි වැඩි කරන්නේ. අලුතෙන් එන මිනිහට කරන්න දෙන්නෙම නැහැ මොනම දෙයක්වත් කියනවා. ආ ඒව හරියන්නේ අපි ඉගෙන එකට පැවිලා තියෙන අපි කියන පාරේ ඵලයක්. අක්කොට කියනවලු පැට උන්ට කෙලින් පළයල ගන්න මොකද්ද මේ කරන්නේ ඌ යන්නේ හරහා වැද්දොත් කියනවලු ශිෂ්ටාචාරයල මිනිහෙක් කියලා මහත්ෙක් කියලා කියලා දරුවන්ට පයි හැබැයි මහානිකා වැද්දා කුණි වගේ වැඩක් තමයි තියෙන්නේ ඒ නිසා මේ ලෝකයේ අපිට අනුකම්පාවක් නැතුව කියනවා නෙවෙයි උණ්ඩල ගන්න ටික තමයි කියන්නේ මේ සරුවචනාන්තය අපි වෙනින් බලාපොරොත්තු වෙනවා උන්වහන්සේ පෙර නොඇසු නොවිරු දෙයක් නේ කියන්නේ ඒක නිසා අසු විරුදයක් නම් බොරුවක් කියලා කියනවා. සත්‍ය තියෙන්නේ මැදමාවත තියෙන්නේ රසුම විරුදේක නිසා මේක සෑහෙන කටකිරීම. අන්නේම කැප කරන කෙනාට තමයි මේ නිරෝධ සත්‍ය කියන එක ඉහළෝකෙ නෙවෙයි මෙලොවම කල යුත්තක් තියෙනවා කල හැක්කක් තියෙනවා කලා කියලා දැනගැනීමක් තියෙනවා. ඒක අපි ආර්ථික විද්‍යාවෙත් උගන්වනවා. කොයි එකෙත් කරනවා නමුත් මෙතන තියෙන්නේ ඇතුළතට නැමීමක් අනිකුත් සියලු විෂයන් තියෙන පිටතට නැමීමක්. එහෙම නැත්නම් අනිත් සෑම විෂයන් වලම කරන ගඟනික පහළට පීනා යෑමක් මේක ඉන්නේ ගඟනික ඉහළට පීනා යෑමක් නිසා මේ කියන ආධ්‍යාත්මිකයි ආගමිකයි. ඒ නිසා ඒ ඒ විදිය දෘෂ්ටි කෝණකින් බලනකොට මේ කිම්පත් පිටතියා බලලා කියන්නේ මේ අත්තන් විසින් කලියුක්ත සියල්ලම කරලා තියෙන්නේ මේ පැමිණෙන තෑක බාර ගන්න නැති බාර ගන්න කැමැති නැති ගතිය නිසායි මේ විඳවන්නේ. මේක තවත් විදිහට කියනවා නම් දැන් නිවන් දැක්කම වගේ හිතලා කටයුතු කරන්න බෑන කවුරුත් ඕගොල්ලන්ට විරුද්ධ වෙනවා. බෑ කියන්නේ ඕගොල්ලෝ. මම තම ලැබලා නැහැ කියලා ඒකට ආවාරපත් කරගන්නේ තමයි. ඒක නිවන් දකින්න කියන්නේ මේ මාන්නයක් ඇති කරන්න, සංහාවක් ඇති කරන්න, එහෙම නැත්නම් දෘෂ්ටියක් ඇති කරන්න නෙවෙයි. එහෙම පටන් අරගත්තට පස්සේ අපිට පුළුවන් බුද්ධාදී උත්තරෙන් නාන්තලා පාවිච්චි කරපු ආදී ව්‍යවහාර බලලා උන්වහන්සේලාගේ තාලෙට වැඩ කරන්න පටන් අරගත්තොත් මේ ගොඩාක් ප්‍රශ්න තියෙන කතිලා. අපි ඒ පැත්ත නෙවෙයි අගය කරන්නේ. අපි අගය කරන්නේ බුදුආතරන් ඒ කෘතඥ ලෝකේ පොත්වල තියෙන දේවල් බල කරන්න හදලා. ඒ සබචනාදී ඉන්න කාලෙක සද්ධාවන්ත බමුණෙක් ඇවිල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ මට රහතන් වහන්සේලා 500ක් 500 කරි 50ක් හරි ඕනේ කියලා දාන්න. කරුණක් කරන්න කියලා නයි වත්කක් ගවට ගන්න ආම්බුරන්නේ නම් මේක ඒ බමුණගේ දෙත 50 මිනිත් පිටක් කරගන්න කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියලා කිව්වලු මේකට බෙදනවා මේ මේ බමුණ මේ බමුණ කියලා 50. කිසි කෙනෙක් ගත්තේ නැතිලු මොකද ගත්ත ගම රහතන් වහන්සේ කියලා අඳින්න වෙනවා. අන්තිමට එකිනෙකක් ඉන්නතුලා. මේ බමුණ ඇවිල්ලා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මම කොච්චර ශ්‍රද්ධාවකින්ද මේ රහතන් වහන්සේ 50 නම දාගෙන එකිනෙකක් ආවේ. ඊට පස්සේ සංඝයා වහන්සේලා කතා කරලා කිව්වලු ස්වාමීන් වහන්සේ මේක ගහලා තිබුණේ තනස්සමක් රහතන්වන් කියලා මේ ඉදිරියට වයින් ඉතින් අපි හෙලි වෙනවනේ මේක දැන් රහතන් වහන්සේ නමක් ගියොත් හෙලි වෙනවා රහත් නොවිච්ච කෙනෙක් ගියොත් ඇඳලා සිංහාවේ ගත්තේ නැහැ මොකද බුදුහාමුදුරුවෝ මහන්නේ උඹලන්නේ ඔක්කොම තටමන්නේ මහන්සින්න රහතන් වහන්සේ නමක් වෙන්නනේ ඉතින් ඒ නිසා වුණා ගිහිල්ලා අපිට රහතන් වහන්සේ කියලා කිව්වොත් ලැජ්ජ වෙන්න එපා ඔබට හදන්න අවශ්‍ය නමක් යෝජනය කෙරුවට ප්‍රශ්නයක් නැහැ ඒක. නමුත් අපිට කෙලෙසයක් කතාකත් නේද දෙන්නේ. ඒක කියන්නේම මගේ ළඟ වෙච්ච වැරද්ද ඇහැට වැරිච්ච කුණ වගේ. නැවත නැවත කියන්න පුදුම ආසාවක් අපිට තියෙනවා. එහෙනම් මගේ අඩුපාඩු, මගේ තණ්හාව, මගේ මානිය, මගේ දෘෂ්ටිය හෙලිකට දක්වන්නේ අපි හිතනවා මේ හොඳ වැඩක් කියලා මේක හුරුමක් ඇත්තටම හුරුමක්. මේක සහගතයි. ඒ නිසා රහතන් වහන්සේ වගේ කැතෙනවා. මම නැවතත් කියන මේ තණ්හාවෙන්ද කිසිමානක් කරන්න නෙවෙයි. රජෙක් වෙනම රජකෝගේ හැසිරෙන්න කියලා කියනවා. If you wish to be a king, behave like a king කියලා. නැත්නම් කවදාක රජෙක් ඉතින් බුද්ධ ආධුනික විතරනේ අපිට මේ දේ කරන්න පුළුවන්. මනුෂ්‍යත්ව භාවයේ විතරනේ අපිට මේ දේ කරන්න පුළුවන්. අපිට ඇහැකන දිවනාස ඔක්කොම හම්බුනට පස්සේනේ අපිට මේ මේ මේ මේ දෙල්ලම කරන්න පුළුවන්. ඒ වගේම අපිට ධර්මයේ අමුණට පස්සේ මේ දෙල්ලම කරන්න පුළුවන්. අපිට පැවිද්ද පේන නිසා මේ දෙල්ලම කරන්න පුළුවන්. අපිට කල්යන් මුක්ත ඉඳි මේ දෙල්ලම කරන්න පුළුවන්. මෙච්චර වටිනා මේ දුර්ලභම වස්තු හතම තියෙද්දී අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කල්පනා කරගෙන මොනවද ගන්නේ? තුච්ච කෙලෙක. ඒකද වෙන්නේ මොකක්ද අර නිරෝධ සත්‍යයට නිග්‍රහයක් සිද්ධ වෙනවා. අනවදක් කියනවා මම මේ පාඩකම පුම්බන්නවක් කාඩක්වත් මේ සෝවාන් තකදාගාමී කොන්වොකේෂන් දෙන්න නෙවෙයි මේ කතා කරන්නේ අපේ දෘෂ්ටි කෝණයට වෙන්නේ. මේ ගන්න අවංක ප්‍රයත්නයේ අපි සාක්ෂි වෙන්නේ. එළඹ වාසය කරන්නේ. පැමිණිච්ච දුක පැමිණිච්ච පිට පැමිණිච්ච ත්‍යාග පිළිගන්නවා. එහෙම නැති කෙනෙකුට අර ආස්වාද ප්‍රසවාසයෙන් ඉවෙනකොට ඔක්කත් මුණ දෙන්න බෑ. දෙන්න. ගාඩිදා හිඳාඩිදා. ඒ වගේ මේ සංඥා වේදනා ටිකේ නාහු සද්ද වේදනා හිතවිලි අනම්මනම් වෙනලා මේක හලහප්පනකොට ඒත් බයයි. ඒත් ආපහු ගෙදර යනවාට කරන පොදු නිත්‍ය සංඥාවයි. නමුත් මේ අපි උත්සාහ කරන මේ සියල්ලම ගෙවක් කරනවා. සියල්ලම දීලා බලන්න. වස්තුවත්, පරිලාංගත්, ජීවිතයත් ඔක්කොම ගෙවල් දාන්න හදනවා නම් අර ඒ දවසත් මේ විනෝදාංශමේදී විහිළුවක් මට මතක් වෙනවා. ඒකෙදී මේ අපි කිසි කාලෙක වුණා රේරකතරේ මේ නර්ල හොල්මන් කියලා කිව්වා. ඒක එක විහිළුවක් හදලා තියෙනවා ඒක. දැන් මේක කියන්නේ කාටුන් එකක් තමයි ඉගෙන ගන්න හදලා තියෙනවා. දෙන්නේ යුද්ධයක් ඒ සටන් කරනවා. කඩුවකුයි හෙල්ලකුයි යන එකෙක් වාසිපත් කරනවා අනිත් එක නාට මා මේ සටනේ මේ යන බව දන්නේ. ඒත් මට තුවාල මොකද? අනිවාර්යයෙන්ම මේ භාවනා කරන්නේ. අපි ජීවිතයත් පූජා කරලා හල්ලිත් පූජා කරලා ඔක්කොම හැබැයි කනින්න බෑ. හැබැයි පඳුර කන්න බෑ. හැබැයි ගැහෙන්න බෑ. හෙල්ලෙන්න බෑ. ඉදිය පිටින්ම නිවනට යන්න හදනවා. ඉතින් මේවා දැකලා අපිට සිද්ධ වෙනවා අපේ මත්මතාන්තවල වෙනසක් ඇති කරන්නත් මේ කරන්නේ විශාල උදාර කටයුත්ත. එනිසා මේ තුච්ච කෙලෙස් වලින් දෙන ගොඩ පෙරපදුවක්. එහෙනම් මේ සම්මමයගේ නැත්නම් සක්කාය දිටේන ගොඩ පෙරපදුවකම් වලට එව්වට සාක්ෂි වෙනවට වැඩිය බුදුරජාණන් වහන්සේ මේ කුප්පී අනුසුඛේ සුදම්මේසු කියලා. ඉච්ඡ ලස්සන දේශනා කරපේක නැවත නැවත කියනවා. තවත් නැවත සමාදන් වෙලා ඒ අභියෝගතර අවස්ථාවක් එනකොට මෙතෙක් නොකල එනනම් මෙතෙක් උත්සාහ නොකල ඒ අලුත් කම්බිනේෂන් එකේ නැත්නම් අලුත් මේ මධ්‍යම ප්‍රතිපදාව තෝරා ගැනීමේදී පූර්ව නිගමන අනුගමනය කරන්න එපා. පූර්ව නිගමන වල පෙරමුදෝරුකම් අහන්න යන්න එපා. කවදාකවත් එකෙන් හොදක් වෙන්නේ. ලොකු කැපකිරීමක් කරනවා. මේ කැපකිරීමට කියනවා කාය ජීවිත নিরপেক্ষ භාවය කියලා. ඉතින් කාය ජීවිත නිර්වේක්ෂ භාවකින් ඉඳලා භාවනා කරලා මරුණාම පිස්සුලදුනාම අපි ආවේ මේ ගිනියන් හිතාගෙන නෙවෙයි එහෙම ගියාට පස්සේ ඇදෙන්න පිස්සුකුත් නෑ මැරෙන්න දෙන්නේ එතකොට වෙන්න තියෙන්නේ ඒ මෙතෙක් කල් සටහන කරපු දුරට කටු කරපුවාම දුර ඇරුණා කියලා ඇරිච්ච බව දැනගන්න විතරයි ඒක මම මේ ඉස්සහතරේ පැය පුරාම පැය කමාරක් පුරා මේක අවධාන ඵලයේ නිවන සඳහා නෙවෙයි යන මාර්ගයේදී කීප පොලක අපි පරීක්ෂා කරනවා. මේ පරීක්ෂා කරන්නේ අපි සක්කාය දිට්ඨිය විසින් දෙන පෙර කුඩෝකම් අහනවද? අපි මෙතෙක් කල උත්සාහ කරව පාරේම යන්න හදන කියන කටපිරුකු මහනවද නැත්නම් අලුත් වෙන්න හදනවා. ඒ අලුත් වීම සඳහා ඇති අපේක්ෂාව තමයි මේ Nirodhe පිළිබඳ අපේක්ෂාව. ඒක සඳහා මේ නවමු බව. එහෙම නැත්නම් එළඹ සිටි ගතිය. පැමිණි දෙයකට මම මූණ දෙනවා නැත්නම් ඇති ඇති දකින්නවා කියන ගුණය මෙතනදී මුදුපත් ඒක නිසා මම හිතනවා මේ පෙළ ගැස්වීම නැත්නම් මේ ඉදිරිපත් කිරීම කරුණ නිසා කාට කාටත් Taman මෙතෙක් කරපු මේ අත්තර දිගින්ම පාඩමක් අරගෙන මේ ගාවට භවනා දෙකලසක් වෙන වෙලාවේදී ඒ ආර්යයන් වහන්සේලා සර්වඥ වහන්සේ පෙන්වපු මේ මධ්‍යමාවත් තෝරා ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ ශක්තිය ධෛර්ය බලය මේ මුක්ත වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා මාර්ගයෙන් නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා